නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ සාහා චක්කවා सर्वत्र गच्छन्तु देवता सन्धर्मं मुनिराजक्ष सुनन्तु सङ्गमुखदम् धर्मश्रवणकालो अयं भदन्ता धर्मश्रवणकालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස එවං මේ සුතං ඒකං සමයං භගවා තාවත්තියං විහෙරති ජේතවනී අනාථ පින්නිකස්ස ආරාමේ තත්‍ර කෝ භගවා භික්ඛු ආමන්තේති අරියං වෝ භික්ඛවේ සම්මා සමාධින් දේසිස්සාමි සෝපනිසං සපරික්කාරං තං ස්වාදුකං සුනාත මනසි කරෝත භාතිස්සාමිති එවං බන්තේති කෝතේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුං භගවා ඒතදෝ පතමෝච භික්ඛවේ අරියෝ සම්මා සමාධි සෝපනිසෝ සපරික්කාරෝ සේයතිදං සම්මාදිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා යාකෝ භික්ඛවේ මේහි සත්තංගේහි සමන්නාගතස්ස අරිය චිත්තස්ස ඒකංගතා පරික්ඛතා අයං උච්චති භික්ඛවේ අරියෝ සම්මා සමාධි සෞපනිසෝ සපරික්ඛාරෝති අවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක් නිරාජෝත්තමයන් වහන්සේ විසින් සවැත් නුවර සමීපයෙහි අනාථපිණ්ඩික සිටුවරයා විසින් කරවා පූජා කරන ලද ජේතවන මහා විහාරයේදී දේශනා කරන ලද මහා චත්තාරීසක සූත්‍රාන්ත දේශනාවේ මාතෘකාවකුයි ධර්ම දේශනාවට ඉදිරිපත් කරන්න යෙදුනේ. සතුගේ දවසක ඒ කියන්නේ පෙරේදා දවසේ අපි කසුම්බා ආරණ්‍ය සේනාසනින් වෙලාවේ මේ පූජ්‍ය නන්දරත්න ස්වාමීන් වහන්සේගේ දුරකථන සමයේදීෙන් ලැබුණ මහා චත්තාරීෂක සූත්‍රයෙන් ධර්ම දේශනයක් අවශ්‍යයි. හැබැයි මේ මහා චක්කාරීසක සූත්‍ර දේශනාව ගැඹීරයි. මෙය මජ්ක්‍ධිම නිකායේ උපරිපාණාසිකේ දෙවෙනි වර්ගයේ වෙන අනුපද වර්ගයේ සත්වෙනි සූත්‍රය. ඒවා අපි ඉස්සර පාඩම් කරලා තිබුණා. අවුරුදු 45කට වගේ ඉස්සර. කවදාකවත් මේ සූත්‍රයෙන් ධර්ම දේශනාවක් මේ පිටරේ පවත්වලා නැහැ. නමුත් මේ දේශනේ සම්බන්ධව ආරාධනය ලැබුණ බැවින් ගැඹුරු වුණත් අසන්න කැමැති අය ඇති බව සඳහන් වූ බැවින් මාතෘකා කර යෙදුණා. ගැඹුරු ධර්මයේ වුණත් හැකිතාක් මෙය තේරුම් ගැනීමට පහසු වෙන ආකාරයෙන් ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ධර්ම දේශනය කියන්නේ නිවනට ඇතුල් වීමේ දොරටුවක්. ධර්ම ශ්‍රවණය කියන්නේ නිවන් දොරටුවක්. ධර්ම සත්‍යයනාවක් නිවන් දොරටුවක්. ධර්මයේ සම්මර්ථනය කිරීමත් නිවන් දොරටුවක්. භාවනාව යෙදීමත් නිවන් දොරටුවක්. නිවනට පිවිසීමේ දොරටු තියෙන ඔක්කොම පහක්. මේවාට කියනවා විමුක්තායතන තීර්ථ පංචකය කියලා. විමුක්ති කියන්නේ නිවනට නම. ආයතනය කියන්නේ හේතුව කාරණය. තීර්ථය කියන්නේ මාතෘකාව. නැත්තම් දොරටුව. නිවනට පිවිසීම සඳහා හේතු කාරණාවන දොරටු පහක් තියෙනවා. බණ දෙසියම බණ ඇසීම ධර්ම සත්‍යයනය සම්මර්ථනය සහ භාවනාව මුලින් සඳහන් කරනද ධර්ම දේශනා ශ්‍රවණාදියත් නිවන් දොරට වෙන්නේ භාවනාවක් වැඩසේ යෙදීගෙන කින්නතුන් දන්නවා අපේ ලංකාවේ සිටිය මලියදේව මහරහතන් වහන්සේ තමන් දහම් දෙසමීම රහත් වුණා එවැගේම නාගසේන මහ රහතන් වහන්සේ තමන් දහම් දෙසමින්ම සෝවාන් වුණා. පසුව රහත් වුණා. බුද්ධ කාලයේදී කේනක කියන ස්වාමින් වහන්සේ ගිලන්වැදේ සයනය කරමින්ම තමන් වෙත පැමිණි සංඝ පිරිස 69කට ධර්ම දේශනා කොට තමනුත් සාත් වුණා ඒ 60 පිරිස සද්දා සාත් වුණා මේ වගේ බණ දෙසන්නාටද නිවනට පිවිසීමේ දොරටුවක් බණ දෙසීම ඒ කොහොමද වෙන්නේ දේශකයන් වහන්සේ ධර්ම දේශනා කිරීමේදී සේකියා පිටපද 16ක් විතර නගා ගන්නට ඕනේ. පංචම අදිෂ්ඨානය හිතේ පවත්වන්නට ඕනේ. අන්නේ හේත නොවි වාදිත නොබලා උඩදිම නොබලා හස්තපාද මුඛ විකාර නොදක්වා දේශන දහම් පදයක් ගානේ සතිය ඥානයේ පිහිටුවාගෙන කර්මස්ථාන ශීර්ෂයෙන් දහම් දෙසිය යුතුයි. එසේනම් දේශකයන් වහන්සේට ඒක නිවනට දොරටුවක් වෙනවා භාවනා මාර්ගයක් වෙනවා. කම්මස්ථාන විනිම්මුත්තාහි ධම්ම දේශනා නැති නාම නැති කියලා සඳහන් වෙනවා. ධර්ම දේශනාවක් භාවනාවෙන් තොර එකක් නොවේ කියලා. සමහර විට ඒ ආසනයේ මඟඵල නිවන් නොලැබුණත් දේශකයන් වහන්සේට එය මඟඵල නිවන් ලබන්න ප්‍රඥා පාරමිතාවක් වෙනවා ඒ විදිහට ධම් දෙසීමේ ශ්‍රාවක පිළිසඳත් මේ නිවන් දොරටුවක් වන්නේ භාවනාවක් වැඩනසේ බණ පිට ඇසීමෙනුයි. භාවනාවක් වැඩනසේ බණ අසන්නේ කෙසේද කියන එක සරුවඥන් වහන්සේ අපට උගන්වලා තියෙනවා. අත්ථේ කත්වා මනසිකත්වා සම්බන් චේතසෝ සමන්නා හරිත්වා ඕහිත සෝතෝ ධම්මං සුනාති මෙන්න භාවනාවක් වැඩනසේ බණහන ආකාරය අත්ථේ කත්වා ධම්මං සුනාති කියන්නේ කල්ප කෝටි ගණනාවකින්වත් බුදුබණ අහන්න ලැබෙන්නේ අද මේ ලැබෙන බුදුබණ මට මෙලව සිතසුව පිණිස පරලෝ සුගතියේ පිණිස මගඵල නිවන් සුව පිණිස අත්‍යවශ්‍යයි කියන එක හිතේ අවශ්‍යතාවීකේ දරාගෙන බණ ඇසීම කළ යුතුයි. මනසිකත්තා ධම්මං සුණාති කියන්නේ සනාකන දහම් පදයක් පාසා නුවණින් මෙනෙහි කරමින් දහම් ඇසිය යුතුයි. සම්බන් චේතසෝ සමන්නාහරිත්වා ධම්මං සුනාති කීවේ කියන දහම් පදයක් පාසා සිතට ඇතුළත් කරගනිමින් දහම් ඇසිය යුතුයි. ඕල්ත සෝතෝ ධම්මං සුනාති කියන්නේ වාකසිත නොබලා උදගිම නොබලා හත්පාද විකාර යහමහා නොකර භාවනාවකට සමාධියකට යෙදුනා හා සමානව තන්පත්ව ධම්ම ඇසිය යුතුයි. මේ දේ තහනවා නම් ඒ භාවනාවක් වෙනවා. දිනක් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ අභියස ගස්සවණක් ළඟ පස් දිනවල දහම් දේශනෙම ඉතියා. ආනන්දමා හිමියන් වහන්සේ පිටුපසින් පවන් සැලමින් සිටියා මේ උෂ්ණ දවසක් වෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට දෙන්නවා ස්වාමීන් මේ පස් දෙනා බණාන්නේ පස් ආකාරයකින්. එක්කෙනෙක් ඇඟිල්ලෙන් දෙම හාරහාරේ ඉන්නවා. එක්කෙනෙක් ගහ හොල්ලෝලේ ඉන්නවා. එක්කෙනෙක් ඇඟිලි ගණන් කරනවා. එක්කෙනෙක් උඩ අහස බලාගෙන ඉන්නවා. එක්කෙනෙක් භාවනාට වාඩිලා වගේ බණ අහනවා. මේ බුදුරජාන් වහන්සේ ඔබ දන්නවා. නමුත් අනදමයන් හිමියන් වහන්සේ මේ පැමිණිලා නිසා ඒ පස් දෙනා ගැනම විවරණයක් කළා. ආනන්දය ඒ දින ඇඟිල්ලෙන් දින යෙදියා දැයින් එක්කෙනා නිකම් කෙනෙක් නෙමෙයි. පෙර જાතේ ගැඩවිල් පණුවේ. ඒ පුරුද්ද දැනුත් මේ නොසිතා නොමතා සිදු කරන දෙයක් පුරුද්දක. ඔය ගහවලනේ කියන ඉස්සර જાතියේ වඳුරේ ඒ පුරුද්දට දැනුම් ගහවලනවා තමයි නොසිතා. පුරුද්දට සිද්ධ වෙනවා. ඔය උඩ බලාගෙන ඉන්නේ කියන ඉස්සර ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙක්, දෛවඥයෙක් දැන් මේ තරු ගණන් කරන පෙර පුරුද්දේ. ඔය අහිල ගණන් කරන එක්කෙනා පෙර ගණකාධිකාරී කෙනෙක්. ඉස්සර කාලේ ගණන් කරුවේක මතක් කළා වාගේ කුරුද්දටනේ ඇඟිලි ගණන් කරන. හිතාමතා නෙමෙයි මේවා ස්වභාවයෙන් සිදුවෙන්නේ අර සතර පුරුදු. ඔය සමාධිගත වාගේ භාවනාවෙන් බණහන්නේ පෙර જાතියේ ධ්‍යානලාභී තාපස කෙනෙක්. ඒ තාපසතුමාගේ පෙර පුරුද තමයි අන්‍ය වේතනෝවේ සමාධිගතව බණහන්නේ කියනකොට පස් ජනාම සංවර වුණා. අනිත් සතර ජනාම සංවර වුණා. එතකොට බලන්න කොහොමද තේරුණා ඒ දේශනාවසානයේ පස් දෙනාම සෝවාන් ඵලයටපත් වුණා. මේ වාගේ බුදුරජාණන් වහන්සේ පෙර පුරුදු අනුව තමයි මේ නොසිතා නොමතා සිදුවෙන යම් යම් දේ සිදුවෙන ඇති පහදා දුන්නේ. නමුත් අපේ බෞද්ධයන් හොඳට දන්නවා ධර්ම ගරුත්වයෙන් බණ අහන්න. හිතාපි ස්වාර්ථ වේලාවක් තුළ මේ දේශනේ පවත්වන දේශන අවසානයේදී අපි ආරාධනා කරනවා මේක කියවන දහම් පද අතර නොතේරෙන කාරණා ගැන සාකච්ඡා කරන්න පුළුවන් කියලා. ඉතින් දැන් මේ මාත්‍රුකාකල දේශනය කරනතුරු සාවධානව සවන් දෙමු. ඉදිරිපත් කළ සූත්‍ර පාඨය මජ්ක්‍ධිම නිකායේ උපරිපන්න ආසකයේ දෙවෙනි වර්ගයේ වෙන අනුපද වර්ගයේ හත්වෙනි සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍ර 152ක්. ඒකේ තියෙනවා පණ්ණාසික කියලා 50 50 බැගින් කොටස් තුනකට බෙදලා. මූල පණ්ණාසිකේ සූත්‍රය 50යි. මධ්‍යම පඤ්ඤාසකේ 50යි උපරි පඤ්ඤාසකේ 52යි එයින් මේ සූත්‍රය මේ මධ්‍යම මේ නිකායෙහි ඒ කොටස් තුන්වෙනි කොටසේ උපරි පඤ්ඤාසකෙන තුන්වෙනි කොටසේ තියෙනවා 10 10 වර්ග බැගින් පහ අත්නිවේකයේ 12ක් කියනවා ඒ දෙවෙනි වර්ගයේ හත්වෙනි සූත්‍රය මේකට මහා චත්තාරීත කියලා නම සරුවඥන් වහන්සේම නියම කරපු වචනයක් ඒක අපි මේ දේශනාව තුළින් සොයලා බලමු. දැන් මාතුකාව සඳහන් වෙනවා ජේතවනාරාමයේ ගැසුණා වූ භික්ෂුන් වහන්සේලාම සාදේශනා කරන මහණෙනි. අරියං වූ භික්ෂුවේ සම්මා සමාධියෙන් දේශිතා නිස්සෞපනිසල් සපරිස්කාරං. මාන්‍ය ආර්ය වූ නිර්වෝතේ වූ ලෝකෝත්තර වූ සම්මා සමාධියක් මම දේශනා කරනවා. සෞපනිසං කියන්නේ හේතු කර්ම සහිතව සපරික්කාරයන් කියන්නේ සහයෝගයට තියෙන ධර්මතා සහිතව මම ආදී සම්මා සමාධිය දේශනා කරනවා අහන්න. සාධුකම් මනසිකාරවත මනා සිහියෙන් මෙනෙහි කරන්න. දේශිෂ්ඨාමම් දේශනා කරන්න. එවම් භන්තේ චිකෝතේ දික්ඛු භගවතු පච්චසුසුන් ස්වාමීන් වහන්සේ අපි සෝමයේ මනාපට අසන්නේමු කියන පිළිතුරු දුන්නා. ඊළඟට තමයි දේශනා කලේ පතමෝ පිළිච්චලේ අරියෝ සම්මා සමාධියේ සෞපනිසෝ සපවික්කාරෝ මානෙනි මේ ආර්ය වූ ලෝකෝත්තර වූ හේතු කර්ම සහිත පරිස්කාර සහිත සම්මා සමාධිය කුමක්ද? සෙල්ලිකේදම් මේ මෙහෙමයි. සම්මා දිට්ඨි ආදි වශයෙන් පද හතක් කියවෙනවා. සම්මා දිට්ඨිය, සම්මා සංකල්පනා, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති. මානෙනි මෙන්න මේ ධර්මතා හත එක්ක යෙදුනා වූ ආර්ය මාර්ග සිටි යම් ඒකාග්‍රතාවක් තියෙනවා නම් මෙන්න මේකයි ආර්ය සම්මා සමාධිය හේතු කාරණු සහිත පිරිවැර සහිත ආර්ය සම්මා සමාධිය කියන්නේ මෙන්න මේ සමාධියයි කියන එක මේ මාතෘකා කළ සූත්‍ර පාඨ කෙටි තේරුම. දැන් මෙතෙන් සලකා බලන්නට ඕන බුදුරජාණන් වහන්සේ දෙතු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්බන්ධවයි මෙහි සඳහන් වෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියනකොට බෞද්ධෝ දන්නවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ නිවන් මඟ. ඒ නිවන් මඟ කොටස් 8කින් යුක්තයි. ඒකයි ආර්ය අෂ්ටාංගික කියන්නේ අංග 8ක් තියෙනවා. ආර්ය කියන්නේ මෙතන නිර්දෝෂී. ඒකට තවත් වචන තියෙනවා. නිර්දෝෂී, ශ්‍රේෂ්ඨ වූ, උත්තම වූ එවැගේම සමාන ක්‍රමය ඇති වූ ඒ උසස් ගුණයට තමයි ආර්ය කියලා මෙතන හඳුන්වන්නේ. තවත් කියනවා බුදුරජාණන් වහන්සේට ආර්ය කියලා. බුදුරජාණන් වහන්සේට ආර්ය කියනවා. සදේවකේ වික්කවේ සමාලෝකේ සමාරකේ සබ්‍රාහ්මකේ සස්සමන බ්‍රාහ්මනියා සජා සදේ මනුෂ්‍යය සකාගතෝ අරියු. දෙවියන් මනුෂ්‍යයන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවි මිනිසුන් සහිත ලෝකයෙහි තථාගතයන් වහන්සේ ආර්ය නම් වෙනවා. ඒ ආර්යයන් වහන්සේ විසින් සොයා ගන්නා ලද වඩන ලද දේශනා කරන ලද නිසා මේකට කියනවා ආර්ය කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක එක තේරුමක්. අනික ශ්‍රේෂ්ඨ නිර්දෝෂ කියන තේරුමක් මෙහි තියෙනවා. තව අංග ආසක් තියෙනවා. මේ අංගාට තමයි දැන් මේ දේශනාවේ අභ්‍යන්තරයේ තියෙන්නේ. දැන් ඊළඟට සඳහන් වෙනවා මේ සම්මා සමාධිය කොමක්ද කියන එක. එනම් සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා කම්මන්ත ආජීව සම්මා වායාම සම්මා සති කියන මෙන්න මේ අංග හතෙන් යුක්ත වූ චිත්ත ඒකාග්‍රතාවතයි ආර්ය සම්මා සමාධි කියන්නේ. එතකොට මේක දැන් ඉදිරියට බෙද බෙදා මෙහෙම දේශනා කරනවා. తත්‍ර දිට්ඨිනේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝසි. මානෙනේ මේ අට අතුරෙන් සම්මා දිට්ඨිය මුලින් එනවා. සම්මාදිට්ඨිය කියන්නේ කොටින් කියනවනම් ප්‍රඥාව. ප්‍රඥාව මුලක වෙනවා. කොහොමද මේ මුලක ඉන්නේ කියන එක තෝරනවා. නිච්ඡාදිට්ඨින් නිච්ඡාදිට්ඨියට පජානාති සම්මාදිට්ඨින් සම්මාදිට්ඨියට පජානාති. නිච්ඡාදිට්ඨිය නිච්ඡාදිට්ඨිය කියලා වෙන්කොට ගන්නවා සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියලා වෙන්කොට ගන්නවා මේ සම්මාදිට්ඨියවත් ප්‍රඥාව. ඊළඟට නිච්ඡාදිට්ඨිය කියන්නේ කුමක්ද කියන එක සඳහන් කරනවා කතමාච දෙක්කේ මිච්ඡා දිට්ඨි නත්ති දෙන්නන් නත්ති වෙත්තන් නත්ති හොතන් නත්ති සුඛත දුක්ඛතානම් කම්මානම් පලම් විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරෝ ලෝකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති සත්තා උපාතිකා නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මංගතා සම්මා පටිපන්නා යේ ඉමන්ත ලෝකම් පරන්ත ලෝකම් සයන් අභිඤ්ඤා පච්චිකත්වා පරේදෙන්ති අයං උච්චති දික්කවේ මිච්ඡා දිට්ඨි මෙන්න මිච්ඡා දිට්ඨියේ තේරුව හැටි මිත්‍යාදිත්‍ය කියන්නේ වැරදි දැකීම වගේම නැති දෙයක් දැකීම. ඇති දෙන්නේ නැති දෙයක් දැකීම තමයි වැරදි දැකීම කියන්නේ. අක්ෂයාට වියලි කනකොල කන්න දෙනකොට අක්ෂයාගේ මූණට පලන් දෙනවා කොළ පාට කන්නඩියක්. එතකොට මේ අක්ෂයාට පෙනෙන්නේ මේ කනකොල වගේ වියලි කනකොල නෙමෙයි අමු කනකොල වගේ. ඉතින් කිසියම් සැකයක් නැතුව මේ වීල තනකොළ කනවා. නැත්තම් වීල තනකොළ දැක්කනම් කන්නේ නැහැ. ඒ අස්සයා කන්නේ නිල් තනකොළ. මේ රටේ අස්සෝ බොහොම ඉන්නවනේ. අර පායන කාලයේදී මම දැක්කා පායන කාලයේදී ඔක්කොම තනකොළ වේලිලා. නමුත් අස්සයාගේ මූණට පළඳලා තියෙනවා කොළ පාට ආවරණයක්. ඉතින් මෙයාට තේින්නේ තේින්නේ ඔක්කොම නිල් පාටටනේ. කිසිම සැකයක් නැතුව අන්න වැරදි හැංගීම කියන්නේ මෙහෙමයි. තමාගේ දෘෂ්ටි අනුව තමයි නැති දේ ඇති හැටට තේින්නේ. ඇති දේ නැති හැටට තේරෙනවා. මේක තමයි මිච්ඡා කියලා කියන්නේ මිච්ඡා වැරදි. වැරදි ලෙස දැකීම, දිට්ඨි කියන්නේ දැකීම. එතකොට මෙතන තියෙනවා වැරදි ලෙස දැකීම් 10ක්. මොනවද? නැත්ති දින්නම් යමක් පරිත්‍යාග කළා නම් ඒකේ කුසලයකොත් නැහැ, විපාකයකොත් නැහැ. ඔන්න ඒක තේරුමක්. ඒක වැරදි. ඒක වැරදි දෘෂ්ටියක් කරලා දැකීමක්. පරිත්‍යාග කළා නම් ඒක ඵලයක් ලැබෙන්නට ඕන. නමුත් පිළිගන්නේ ඵලයක් තියෙනවා කියලා. නැත්නම් යෙත්තම් මහායාගවල මහා පින්කම් වල එවගේ ඵලයක් නැහැ කියලා හිතනවා. මහා පින්කම් කියලා කියන්නේ විශ්වන්තර මහ රජුගේ සත්‍ය සතික මහා දාන දුන්නා. එවගේම සුමේද තාපසයන් වහන්සේ සීල සම්පත් දන් දුන්නා. අපේ තාපසයන් වහන්සේ සම්පත් සියල්ල දුන්නා. එවාගේම අනාථපිණ්ඩ විසකවරයා මහා දන් දුන්නා. ඕවා තමයි ජෙෂ්ඨ කියන්නේ මහා යාග කියන්නේ මේ සතුන් මරාගෙන යාගෙම නෙමෙයි. දුගී මගේ අසරණ අනාථාදීන්ට තමා ප්‍රමාණාතිත්‍රාන්තය කෑමදීම ඇඳුම් පැළඳුම් යාන වාහන මිල මුදල් ඒකේ හැම දෙයක්ම පරිත්‍යාග කරනවා. දන්තල් හදාගෙන අර අංකුර අංකුර කියන රාජකුමාරී අවුරුදු 10000ක් තිස්සේ මහා දානයක් පැවැත්වන ජම්බුද්දීපේ කොච්චර ගන්තල කොච්චර දිගද කියනවා නම් යොදුන් යොදනකොට යොදුන් තුන් කාලක් දුගයි දිගයි. යන හම්ගවුවක් දිගයි දානශාලාව. දිනපතා වැඩ කරන සේවක සේවිකාවෝම 60000ක් ඉන්නවා මේ දන්සලේ. ඒවා මහා යාග. ඒවා කියන්නේ ජෙත්තන් කියලා. දෙක පමණු ලැබෙන දම් පින්කම් තියෙනවා. ඒ කියන්නේ තමා වෙත ගෙනල්ලා දෙන දැන් අපේ නිගාරස්ථාන වල දාන ගෙනත් දෙනවා බොහෝ දෙනා. සමාත අනාථ ශාලාවට ගිහින් දෙනවා. ගිහින් දෙනවා. ඒ වගේ ගිහින් දෙන දේ තමයි උතන් පිළනකන හඳුන්වන්නේ. ඒකගේ පාපයක් නෑ කියනවා. ඒ වගේම නැති සුඛත දුක්ඛතානම් කම්මානම් පලම් විපාකෝ යහපත් කුසල් කර්ම අකුසල් කර්ම කියන මේ දෙකේම ඵලයක් විපාකයක් නැහැ කියලා ගන්න වැරදි දැකීමක් නේ යමක් හොඳ කළා නම් ඒක හොඳ ඵලයක් ලැබෙන්න ඕනේ. නරකක් කළා නම් නරක ඵලයක් ලැබෙන්න ඕනේ. ඒක පිළිගන්නේ නැහැ. නැtei කියලා හිතනවා. නැත්නම් මාතා තමන්ගේ මවතුමියට වැඳුම් පිදුම් කිරීමෙන් උවටැන් කිරීමෙන් ඵලක් නැහැ කියලා පිළිගන්න හිතෙනවා. රාගයෙන් මව කියන්නේ මවට පියාට සේ සැලකීමෙන් වැඩක් නැහැ කියලා එකයි ඵලයක් නැහැ කියලා එකයි. ඒ අත්තන අමදර කිරීමෙන්, ඒ අත්තන ගහ දැමීමෙන් එවැගේම නොසලකීමෙන් පිටු පෑමෙන් හිත සැලීමෙන් එවැගේම පිටු පෑමෙන් යම් ඵලයක් නැහැ කියලා හිතෙනවා. ඒ වැරදි දැකීම. එවැගේම නක්ති සත්තා ඕපපාතිකා නැති අයං ලෝකෝ. ඒ කියන්නේ මේ තමන් ජීවත් වෙන ලෝක ධාතුව පූර්ව භාවයේ කරගත් කුසල විපාකයෙන් ලැබුණා කියලා හිතන්නේ. ඒක පිළිගන්නේ මේ ඉබේ අතගත්තගෙන හිතෙනවා. මේ මනුෂ්‍ය ලෝකයේ අපි පාලා තියෙන අරකින් ආවාගේ ඉබේ. එහෙමයි හිතන්නේ. ඒක නැත්ති ආයන් ලෝකෝ. නැත්ති පරෝ ලෝකෝ. නිම්මත්තේ ඉපදීමක් නැහැ. නැත මිනිසෙක්වත්, ත්‍රිසං සතෙක්වත්, දෙවියෙක්, මාරයෙක්, බ්‍රහ්මයෙක්වත් වන්නේ නැහැ. කියලා ඒගොල්ලෝ හිතනවා මේක පරලොවක් නැහැ කියන පිළිගැනීම. ඒ වගේම නැත්ති සත්තා ඕපපාතිකා ඒ කියන්නේ දෙව්ලොව, බබලොව උපදින ඇත්තු නැහැ. ඒ වගේම പ്രേත අපායේ, නරක ආදී ඕපපාතික උපදින සත්‍යයක් නැහැ කියලා හිතෙනවා. නත්ති ලෝකේ සමන බ්‍රාහ්මන සම්මග්ගතා සම්මා පටිපන්නා. ලොවේහි දාන ආදී දසපාරමී පුරලා, බෝධි සම්භාර පුරලා තමන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මෙලවත් පරලවත් යථා තත්ත්වයෙන් දැන දේශනා කරන බුදුවරු නෑ, පසේ බුදුවරු රාතන් වහන්සේලා නෑ කියලා එයත් පිළිගන්නවා. මෙන්න මේ කාරණා 10ට කියනවා දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය. ඒ කියන්නේ පරිත්‍යාගයේ විපාක නැහැ. මහා පින්කම් වල විපාක නැහැ. සමීපයේ ගෙනත් දෙන දේ විපාක නැහැ. කුසල අකුසල වශයෙන් රැස් කරන කිසියක විපාක නැහැ. මෙලවක් නැහැ, පරලොවක් නැහැ. මවට පියාට උපකාර වීමේ ඵලයක් නෑ එවැගේම අනදරි කිරීමේ විපාකයක් නෑ එවැගේම ලොවේහි ඕපපාතික වාසයෙන් දෙවියන් බ්‍රහ්මයන් වැනි අයත් උපහා වෙලා නෑ ලොවේහි බුදුරු පතේ බුදුරු රහතන් වහන්සේලා නෑ මෙන්න මේ කියන දහ ආකාරයෙන් දෘෂ්ටි වල කියනවා මිත්‍යා දෘෂ්ටි කියලා මේ දේශනාවේ සඳහන් වෙනවා මේවට කියන දස වස්තුක මිත්‍යා දෘෂ්ටි මේක ඇති උනේ මේක ඇතුලේ මිනිස්යාගේ පරමාසාරුද 14ක් ඇතපත්ති. ඔය අසංකේ ඉඳලා අවස බහැලා බහැලා බහැලා වෙන්න මිනිස්යාගේ පරමාස 14 කියන එකම මිනිස්සු සම්මාදිටිකයි. 14 කියන කාලේ පස්සේ තමයි මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය ඇතුලේ ඊට පස්සේ ඇත්තන්ගේ දරුවන්ට දර මොනුගුරන්න අවුරුදු 500ට ආවක බහැලා ගියා කෙනෙක් චක්‍රවර්ති සිංහනාද සූත්‍රයේ සඳහන් වෙනවා දීඝනිකායේ මෙන්න මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය ඊළඟට දේශනා කරන කතම කත්ත කතම කතමාච දිට්ඨිමේ සම්මා දිට්ඨි සම්මා දිට්ඨිය කියන්නේ කුමක්ද සම්මා දිට්ඨියෙන් පහම් දිට්ඨියේ දොයන් වදාමි මානමේ සම්මා දිට්ඨිය දෙකක් වශයෙන් මම දේශනා කරනවා මොකද්ද දෙක අත්තිමිකේ සම්මා දිට්ඨි සාතවා පුඤ්ඤ භාග්‍ය උපදිනේපක්ඛා අත්තිමිකේ සම්මා දිට්ඨි අනාථවා ලෝකුත්තරා මග්ගංගා ඒ කියන්නේ සාතවා පුණ්‍ය භාග්‍යා උපදවේපක්කා කියලා එක සම්මාදිට්ඨියක් කියනවා අනාථවා ලෝකුත්තරා මග්ගංගා කියලා තම සම්මාදිට්ඨියක් කියනවා මේ සම්මාදිට්ඨිය කියන්නේ නිවැරදි දැකීම නිවැරදිව දක්නවා නම් ඒක සම්මාදිට්ඨියයි ඒ කියන්නේ ඒ ගැන ඉදිරියෙන් කියනවා නිවැරදි දකින්නේ කොහොමද කියලා ඒ නිවැරදි දැකීම සම්බන්ධ කරුණු අතර පහක්ම මෙතන මේ දේශනාවට ඇතුළත් වෙලා තියෙනවා. කර්මයේ විපාකය නිවැරදිව පිළිගන්නවා. විදර්ශනා ඥාන පිළිගන්නවා එකක් නිවැරදි දැකීමක්. මාර්ග ඥාන පිළිගන්නවා, ඵල ඥාන පිළිගන්නවා, ප්‍රත්‍යවේක්ෂා ඥාන පිළිගන්නවා. ඒ කරුණු පහක් කියලා මෙතන මේ ඉදිරියෙන් කියන්නේ. එතකොට ඊළඟ සඳහන් කරන කොහොමද මානෙනි? සාතව කියන්නේ ලෞකික ලෞකික වූ පුණ්‍ය භාග්‍යය කියන්නේ පින් ඵලගෙන දෙන. උපද වේපාක්ඛා කියන්නේ කුසල විපාක මනුලව දෙවලව බමලවගෙන දෙන සම්මාදිට්ඨියක් තියෙනවා. ඒ සම්මාදිට්ඨිය හඳුන්වන්නේ අර මුලින් සඳහන් කළ 10 අනිත් පැත්ත. අත්ති දෙන්නං අත්ති යෙත්තං අත්ති හොතං අත්ති සුගත දුක්ඛතානං කම්මානං ඵලං විපාකෝ අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ අත්ති මාතා අත්ති පිතා අත්තේ සත්තා උපපාතිකා තිලෝකේ සමනබ්බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මා ප්‍රතිපන්නා යයිමංච ලෝකම් පරංච ලෝකම් සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදෙන්ති මේ කිව්වේ ලෞකික වූ පින්ඵලගෙන දෙන්නා වූ ලෞකික සම්පත් උපදවන්නා වූ සම්මා දිට්ඨියයි එනම් පරිත්‍යාගයේ විපාකයක් ඇති බව පිළිගන්නවා මහා පින්කම් වල විපාක ඇතැයි පිළිගන්නවා සමීපයට ගෙනත් යමක් පිළිගමනවා නම් ඒ ආනිසංස ඇතැයි පිළිගන්නවා. කුසල කුසල කර්මවල අයහපමේ යහපත් අයහපත් විපාක ඇති බව පිළිගන්නවා. සැප දුක් විපාක ඇති බව පිළිගන්නවා. යහ භවයෙන් කළ කුසල කුසල කර්මානෝ මේ භවයේ උත්පත්ති ලැබී ඇති බව ලෝකයේ ගැන පිළිගන්නවා. මේ භවයෙන් මතු භවයකට පරිසන්දි වාසයෙන් යන බව පරිලෝක පිළිගන්නවා. මාත පියාට උපස්ථාන පිළිීමේ අනුසස් පිළිගන්නවා. මාත පියාට නොසලකීමේ ආදීන විපාක ඇති බව පිළිගන්නවා. ලොවේදී ඕපපාති උපදින දෙවියන් බ්‍රහ්මයන් ඇති බව පිළිගන්නවා. ලොවේ බුදුවරු පසේ බුදුවරු රහතන් වහන්සේලා කියන දෙලව පරලෝ සියල්ල දැනගන්නා ලද ඒ ලෝකෝත්තර අධිගම ආදී උතුමන් වහන්සේලා වැඩි සිටි බව පිළිගන්නවා. මෙන්න මේ දහාකාර වූ පිළිගැනීමද කියනවා ලෞකික වූ තින්පලගෙන දෙන්නා වූ එවාගේම දිව්‍ය මානුෂාදී සුගතිසැපගෙන දෙන්නා වූ සම්මාදිට්ඨිය. දැන් මේ විදිහට සැලකනකොට ඒ අය මේ සම්මාදිට්ඨිය පිහිටාගෙන ඒ පුණ්‍ය ලාභයන් ලබන්න සුදුසු හැටියට තමයි ජීවත් වෙනවා. පරිත්‍යාග කරනවා, මාපින්කම් කරනවා, ජලවත් පිරිනැමීම කරනවා, එවාගේම කුස අකුසලෙන් වැළකීලා කුසල රැස් කරනවා දෙලොව ඇති බව පරලොව ඇති බව පිළිගෙන අප්‍රමාදව පින් රැස් කරනවා එවාගේ මෞඛ්‍යයන් විශේෂයෙන් උපස්ථාන කරනවා දෙවියන් බ්‍රහ්මයන් ඇති බව තේරුම් ගන්නවා එවාගේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ ගුණස්කන්ධය සීලස්කන්ධය ප්‍රඥාස්කන්ධය පිළිගන්නවා එසේ පිළිගැනීමෙන් ඔහු අප්‍රමාණව කුසල රැස් කරගන්න සමර්ථ වෙනවා මේකයි පුණ්‍ය භාගය කිව්වේ මෙන් බොහෝ කුසල රැස් වෙනවා උපදීවේපක්ඛා දීවේ දිවමානුෂාදී සුගති ලෝකෝත්පත්තිය ලබන්නේ කියන හේතු වෙනවා. මේකට කියනවා සාස්ත්‍රව සම්මාදිට්ඨිය. ඊළඟට අනාශ්‍රව ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඊළඟට තෝරනවා. කතමාතිදික්කේ සම්මාදිට්ඨිය අනාථවා ලෝකෝත්තර මග්ගංගා. කෝවිත්තේ අරිය චිත්තස්සේ අනාශ්‍රව චිත්තස්සේ අරිය මග්ග සමන්ගෙනෝ අරිය මග්ගම් භාවේතු පඤ්ඤා පඤ්ඤේන්ද්‍රියම් පඤ්ඤා බලං ධම්මේචේ සම්බුද්ධං ගෝ සම්මාදිට්ඨි මග්ගං ගං අයං උච්චති වික්කවේ සම්මාදිට්ඨි අනාසවා ලෝකුත්තරා මග්ගං ගා මෙන්න ලෝකෝත්තරේ සම්මාදිට්ඨියේ තෝරණ හැටි මානෙනි යම් විලාවක සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඥාන ලැබෙනවා නම් මේ මාර්ගඥාන මාර්ග චිත්ත අවස්ථාවේදී අරිය චිත්තස කියන්නේ මාර්ග චිත්තයක අනාසව චිත්තස කියන්නේ කෙලෙස් නැති මේ මාර්ග චිත්තත මාර්ග චිත්තයේ තැනැත්තාට අරිය මඟ සමන්විනෝ කියන්නේ මාර්ග චිත්තයෙන් යුක්ත පුද්ගලයාට අරිය මඟම් භාවයතෝ කියන්නේ මාර්ග චිත්තයෙන් වඩමින් ඉන්න තැනැත්තාට චිත්තස්ස ඒකාග්‍රතාව සිතේ ඒකාග්‍රතාව වගේම පඤ්ඤා පඤ්ඤේන්ද්‍රියං පඤ්ඤා බලං පඤ්ඤා බලං සම්ධම්මේචේ සම්බොජ්ජංගෝ සම්මා දිට්ඨි මග්ගංගා මෙන්න මේ කියන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨියයි එහෙනම් ඒ සෝවාන් ආදී මාර්ග චිත්තවල තියෙනවානේ ප්‍රඥාවක් පඤ්ඤා පඤ්ඤේන්ද්‍රියක් ඒ කියන්නේ සිතක ආબોධයේ ගෙන දීමේ ඉසුරුමත් අර්ථයෙන් ඉන්ද්‍රිය නම් වූ පඤ්ඤේන්ද්‍රිය එතන තියෙනවා. ඒ වගේම මෝහයෙන් යටපත් කරන්න බැරි බලගත වූ නුවණද කියනවා ප්‍රඥාද කියනවා පඤ්ඤා බලය. ඒකත් එතන තියෙනවා. ඒ වගේම චතුරාර්ය සත්‍ය අවබෝධයට අංග වශයෙන් පිළිපෙන ධම්මයේ සම්බුද්ධංගේ නම් ප්‍රඥාව එතන තියෙනවා. ඒ වගේම ආදර්ශයක මාර්ගයේ මාර්ගාංග වශයෙන් පාතින සම්මාදිට්ඨි නම් වූ ප්‍රඥාතන තියෙනවා. මේ විදිහට ආදි මාර්ගයේ පීතියා වූ ප්‍රඥාව තමයි මෙතන අනාස්න වූ ලෝකෝත්තර වූ මාර්ගාංග වූ සම්මාදිට්ඨිය කියන එක තේරුවා. ඊට පස්සේ සඳහන් කරන මෙන්න මේ ලක්ෂණ විසඳුමක්. සෝ නිත්‍යාදිත්‍ය පහනාය වායමති සම්මාදිට්ඨිය උපසම්පදාය. ස්වාස්ස සම්මා වායාමෝ සෝ සතෝ මිච්ඡාදිත්‍යෙන් පජාති සම්මාදිත්‍යෙන් උපසම්පජ්ජ විහෙරති සාස හෝති සම්මා සති. ඉතින් මේ තයෝ ධම්මා සම්මාදිට්ඨින් අනුපරිභාවಂತಿ අනුපරිවර්තಂತಿ සයතේදං සම්මාදිට්ඨි සම්මා වායාමෝ සම්මා සති. ඕම ලක්ෂණ විසඳුමක්. ඒ කියන්නේ ඒ මේ ආර්ය මාර්ගඥානයේ කියන වෙලාවේදී ආර්ය මාර්ගඥානයේ සම්මාදිට්ඨිය කියන්නේ ඒ ආර්ය මාර්ග සම්මාදිට්ඨිය ඇති වෙලාවේ වීර්ය කරනවා මිත්‍යා දෘෂ්ටිය නැති කරන්න ප්‍රහාණය කරන්න සම්මාදිට්ඨිය ගරි දියුණු කරන්න. ඒක තමයි සම්මා වායාම. ඒ සිතේමයි තියෙන්නේ. ඒ සිතේ තියෙන වීර්යය තමයි සම්මා වායාම. එවැගේම සෝ සතෝ මිත්‍යා දිට්ඨින් පජාති සම්මා දිට්ඨින් උපසම්පදි විහෙරති සාස හෝති සම්මා සති. ඒ මොහොතේ ඒ සිතේම තියෙන සතිචෛතසිකය අර කියන නිත්‍යා දෘෂ්ටිය ප්‍රාණේ කරමින් සම්මා දිට්ඨියට එළඹී වාසය කරනවා. යුක්තය සම්මා දිට්ඨිය යුක්ත වෙනවා සතිය. ඒකට ඒක කියන සම්මා සති කියලා. මෙන්න මේ ධර්ම තුනෙන් සම්මා දිට්ඨිය පිරිවරා ගන්න ලැබෙනවා. මෙන්න මේක සම්මා දිට්ඨියේ පුරෝගාමී බව පහදා දෙන එක දේශනාවක්. ඔය වගේම දේශනා පාළියේ කරුණු තේලියට පරක්ම සදාන් කරන්න යෙදුණා. ඒ කියන්නේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති කියන දේශනෙන් පටන් ගෙන සම්මාදිට්ඨියතරට වෙනවා කොහොමද? නිත්‍යා සංකල්පේ නිත්‍යා සංකල්ප වශයෙන් දැනගන්නවා. සම්මා සංකල්පයේ සම්මා සංකල්ප වශයෙන් දැනගන්නවා. අන්න සම්මාදිට්ඨිය. ඊළඟ සදාන් කරන නිත්‍යා සංකල්පය කියන්නේ මොනවද? සම්මා සංකල්ප කියන්නේ මොනවද? ඒ මිත්‍යා සංකල්පනාව කියන්නේ කාම සංකප්පෝ, ව්‍යාපාද සංකප්පෝ, විහිංසා සංකප්පෝ. මේ පංචකාම සංප්‍රඥයන් මෙනෙහි කිරීමක් නැත්නම් හිත යෙදීමක් කියන ඒක මිත්‍යා සංකල්පනාවක්. ව්‍යාපාද සාගත සිතක් පාතිනවනම් ඒක මිත්‍යා සංකල්පනාවක්. හිතාකාරී සිතක් පාතිනවනම් එතන පවතින්නේ මිත්‍යා සංකල්පනාවක්. මෙන්න මේක මිත්‍යා සංකල්පනාවයි. සම්මා සංකල්පනාව කොටස් දෙකකින් අර වගේ තෝරනවා. එනම් ලෞකික වූ, ශාස්ත්‍ර වූ, පුණ්‍ය භාග්‍ය වූ, දිවමානුෂාරී සප ගණ දෙන්නා වූ සම්මා සංකල්පයක් තියෙනවා. ලෝකෝත්තර වූ මාර්ගාංග වූ අනාසර වූ සම්මා සංකල්පයක් තියෙනවා. ඊළඟ තෝරනවා ඒ ලෞකික වූ පින්පලගෙන දෙන්නා වූ එවැගේම දිවමානුෂාදී සම්ප්‍රක් පිණිස පවත්නා වූ සම්මා සංකල්පයේ කුමක්ද? නෙක්ඛම්ම සංකප්පෝ අව්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ. නෙක්ඛම්ම සංකප්පෝ කියන්නේ නිතරම දන්සියල් බණ භාවනා කරමින් අකුසල් නැති කරන්න පුරුදු වෙනවා නිවන් අරමුණු කරනවා. නිවන් සඳහා කුසල් පාරමී පුරනවා. මේක නෙක්ඛම්ම සංකප්පෝ. දානයක් දෙනකොට ඒ දානයක් දෙන වෙලාවේ තමන්ගේ හිතේ ලෝභ දෝෂ මොහ තුලින් කෙරෙන් තමන් හිත නික්මෙනවා. ඒකත් නෙක්ඛම්මයක්. එවැගේම තමන් නිවන් සුව පතනවා. ඒක නෙක්ඛම්මයක්. සතර ආපායෙන් නිදෙන්න පතනවා. ඒක නෙක්ඛම්මයක්. මේ වාගේ අකුසල් වලින් නිදෙන්න, එවැගේම සතර ගමනින් නිදෙන්න යම් කිසි සංකම්පනාවක් තියෙනවා. ඒකට කියනවා නෙක්ඛම්ම සංකල්පනාව. අව්‍යාපාද සංකල්පනාවේ මෛත්‍රී වැඩි වෙනවා. අවිහිංසා සංකල්පනා කියන්නේ කරුණා වැඩි වෙනවා. එතකොට මෛත්‍රී සාගත විචාරකය අව්‍යාපාද සංකල්පනාව. කරුණා සාගත විචාරකය අවිහිංසා සංකල්පනේක මේ තුනම ලෞකික වශයෙන් දීමානුෂාදී සැපගෙන දෙන්නා වූ පින්පලගෙන දෙන්නා වූ සම්මා සංකල්පයයි. ඒ කියන්නේ ඒ සම්මා සංකල්පයේ තියෙනවා නම් පුජ්‍යලයා සීලවන්ත වෙනවා. ශ්‍රද්ධාවන්තත් වෙනවා. ත්‍යාගවන්තත් වෙනවා ධර්මාඥානයේ සුතවන්තත් වෙනවා භාවනාඥානයේ ප්‍රඥාවන්තත් වෙනවා පාපයට ලැජ්ජා බය ඇති කෙනෙක් වෙනවා ඕ මෙලව පරලෝ ජයගන්නෙක් බාටපත් වෙනවා මේක සම්මා සංකල්පනාවේ ලැබෙන විශේෂ අනිසංශයක් ඊළඟට ලෝකෝත්තර සම්මා සංකල්පයේ තෝරන බුදුරජාණන් වහන්සේ යකෝ භික්ඛවේ අරිය චිත්තස අනාසව චිත්තස අරිය මග්ග සමංගිනෝ අරිය මග්ගම් භාවයතෝ මිත්‍යා සංකප්පා තක්කෝ විතක්කෝ සංකප්පෝ අපන ව්‍යපන චේතසෝ අභිනිරෝපන වචී සංකාරෝ මෙන්න මෙහෙම තෝරනවා ලෝකෝත්තර සම්මා සංකල්පනාව ඒ කියන්නේ ආර්ය මාර්ගයේ වඩන ආර්ය මාර්ගයෙන් යුක්ත පුජ්‍යලයාගේ සිතේ පාළ වෙනවා ඒ ලෝකෝත්තර අරමුණට හිත නංවන තක්කෝ කියන හිත ඔය පද තේරි ඔක්කොම කියන්නේ කියවෙන එක අර්ථයක් තක්කෝ විතක්කෝ සංකප්පෝ තුනම එකට සමාන තේරුමක් හිත නංවනවා ඒ වගේම අප්පනා ව්‍යප්පනා චේතසෝ අභිනිරෝපණ ඒ කියන්නේ අරමුණට කුසල් අරමුණට නිවන් අරමුණට හිත යොමු කරනවා පමුණුවනවා වචී සංඛාරෝ එවාගේ වචන කතා කරන්නත් මේක තමයි පුරෝගාමි වෙන්නේ ඒකට තමයි මෙතන කියන්නේ අනාශ්‍ර වූ ලෝකෝත්තර වූ මාර්ගාංග වූ සම්මා සංකල්පනාව එනම් සතර මාර්ග පිටේ යෙදෙන්නා වූ විතරක ඡයිතයයි ඒ විතරක ඡයිතයෙන් කියන්නේ කුසල් චිත නැත්නම් මේ මාර්ග චිත අරමුණට යොමු කරවනවා අරමුණට නම් වෙනවා අරමුණට අභිනිරෝපණය කරනවා ඒක තමයි මේ කියන්නේ ලෝකෝත්තර සිතේ තියෙන සම්මා සංකල්පනාව ඊළඟට දේශනා කරනවා ඒ මේ මිත්‍යා සංකල්පනාව නැසඳ සම්මා සංකල්පන උපදවන්න ඒ සිතේ පහළ වෙනවා වීරිය. ඒකට කියනවා සම්මා වායාම. මේ මිත්‍යා සංකල්පනාව නැතමින් සම්මා සංකල්පනාව උපදවනවා සිහිය. ඒකට කියනවා ලෝකෝත්තර සම්මා සතිය. මෙන්න මේ ධර්ම තුන එක්කාස වෙලා අර සම්මා සංකල්පනාව පිරිවරා ගන්නවා. මේකයි දෙවෙනි ඡේදයෙන් හඳුන්වන්නේ. ඊළඟ තුන්වෙනි පදයෙන් හඳුන්වනවා සම්මාදිට්ඨිය කරේතු වෙනවා සම්මාදිට්ඨිය කරේතු වෙන්නේ කොහොමද මිච්ඡා වාචා මිච්ඡා වාචා වශයෙන් තෝරා ගන්නවා සම්මා වාචා සම්මා වාචා වශයෙන් තෝරා ගන්නවා මිච්ඡා වාචා කියන්නේ මොකක්ද මුසාවාද විෂල වාච පරිස වාච සම්පප්පලාප මේ හතරයි සම්මා වාචා කියන එක තෝරනවා සම්මා වාචා කොටස් දෙකකට බෙදෙනවා ලෞකික වූ කින්පල ගෙන දෙන්නා වූ දිව්‍යමානුෂාද සැප සම්පත් ගෙන දෙන්නා වූ සම්මා වාචාවක් කියනවා. ලෝකෝත්තර වූ මාර්ගාංග වශයෙන් පවත්නා වූ අනාසනව සම්මා වාචාවක් කියනවා. ඒ ලෞකික වූ පින්ඵල ගෙන දෙන්නා වූ සුගති ලෝකෝල උත්පත්තිය ගෙන දෙන්නා වූ සම්මා වාචාව නම් කුමක්ද කියන එක තෝරනවා. මුසාවාදයෙන් වළකිනවා. කිසුණු වාචයෙන් කියන්නේ කේලාම්බස් කියමින් වළකිනවා. හිස් වචන කියමින් වළකිනවා පරස වචන කියමින් වළකිනවා මෙන්න මේ හතරෙන් වැළකීලා සත්‍ය වචන කතා කරනවා සමගින් ගම් ගන්න වචන කතා කරනවා මුර්ධු ලෝක මෛත්‍රී සාගත වචන කතා කරනවා නොසිස් වචන කතා කරනවා මෙන්න මෙහෙම වචනේ සංවර කර ගැනීම ලෞකික වශයෙන් දෙයිසලගෙන දෙන්නා වූ දීමානුෂාදී සම්පත් පිණිස පවත්නා වූ ලෞකික සම්මා වාචාවයි ලෝකෝත්තර සම්මා වාචාව කියන්නේ මෙතන ඒ මාර්ග සිටේ මාර්ගයේ වඩන්නාගේ සිටේ පහළ වෙනවා මිච්ඡා වාචාවෙන් වැළකීමේ ආරති විරති ප්‍රතිවිරති වේරමණි මෙන්න මේ තේරුමින් කියවෙන පරිද්දෙන් ඒ මිච්ඡා වාචා කවදාකවත් සිදු නොවන ඇතියට ඒ සිටින් වැළකීමේ විරති චෛතසිකේ පහළ වෙනවා ඕකට කියනවා සම්මා වාචා කියලා චෛතසිකයක් ඒ වෙනස ඇතිකේ පහළ වෙනවා. ඒතකොට එතන ඒ සම්මා දිට්ඨියයි සම්මා වායාමයයි සම්මා සතියයි තුන්දෙන එකතු වෙලා මේ ක්‍රියාවලිය සිද්ධ කරනවා. ඒ සම්මා වායාම ඉඳගෙන මිත්‍යා වාචාව නැතිකරන්න සම්මා වාච උපදවන්න උත්සාහවන්ත වෙන එක සම්මා සම්මා වායාමයයි. එවැන්ම සම්මා සතිය ඉඳගෙන ඒ මිච්ඡා වාචාව යටපත් කරලා සම්මා වාචාව ඇති කර ගන්නවා. එතන වෙදති ජාතිකේ පිහිටුවා ගන්නවා. ඒක සම්මා සතියයි. මේ තුන්දෙන එකතු වෙලා සම්මා සංකප්ප කියන මාර්ගාංගය පෝෂණය කරනවා වට කර ගන්නවා. ඊළඟ තුන්වෙනි ඡේදයෙන් දේශනා කරනවා සම්මා විච්ඡේ පෙරට කොටගෙන නිත්‍යා කර්මාන්තයේ නිත්‍යා කර්මාන්ත වශයෙන් තෝරගන්නවා. සම්‍යක් කර්මාන්තයේ සම්‍යක් කර්මාන්ත වශයෙන් තෝරගන්නවා. මිත්‍යා කර්මාන්ත කියේ ප්‍රාණඝාතය, අදින්නා දානය, මිත්‍යාචාරය. මේ තුන. සම්මා <clears throat> කම්මන්තය කියලා සඳහන් කරනවා කුණාධ්‍යයකට. එනම් ලෞකික වශයෙන් තින් පාල ගෙනදෙන සුගති ලෝකෝත්පත්තිය ගෙනදෙන සම්මා කම්මන්තයක් තියෙනවා. ලෝකෝත්තර මාර්ග පිටේ සම්මා කම්මන්තයක් තියෙනවා. ලෞකික වශයෙන් තියෙන සම්මා කම්මන්තය නම් ප්‍රාණඝාතයෙන් වැළකීලා සීල සත්‍යයන්ට අධේ දෙනවා. අදින්නාදානෙන් වැළකීලා අවංකභාවය පුරුදු කරනවා. එවැගේම මිත්‍යාචාරයෙන් වැළකීලා පිරිසුදු සීලාචාර සම්පන්න වෙනවා. මේ කාරණා තුන ලෞකික වාසයෙන් පින්කලගෙන දෙන සුගති ලෝකෝත්පත්තියේ සැපගෙන දෙන ලෞකික සම්මා කම්මන්තයයි. ලෝකෝත්තර සම්මා කම්මන්තේ නම් ආර්ය මාර්ගයේ වඩන්නෙකුගේ සිතේ පහළ වෙනවා. ඒ මේ කයේ සිදුවෙන අකුසල් තුනෙන් වැළකීම නම් වූ සම්මා සම්මන්ත විරති ඡායකේ පහළ වෙනවා. ඒක තමයි ලෝකෝත්තර සම්මා සම්මන්තය. ඒ අවස්ථාවේදී මිච්ඡා කර්මාන්තේ නැති කරනු පිණිස සම්මා කර්මාන්තේ උපදවනු පිණිස වීරිය පහළ වෙන එක සම්මා වායාමයයි. එවැන්නේ මිච්ඡා කර්මාන්තේ නැති කරමින් සම්මා කර්මාන්තයට එළඹී සිටිනවා කවුද සිහිය ඒක සම්මා සතියයි. මෙසේ සම්මා දිට්ඨියෙන් සම්මා වායාමයෙන් සම්මා සතියෙන් අර සම්මා කම්මන්ත කියන මාර්ගාංගය පිරිවරා ගන්නවා ඊළඟ හතරින් වාරයේ කියවෙනවා සම්මා ආජීවය ගැන ආර්ය මාර්ග චිත්තයෙහි සම්මා දිට්ඨියේ පෙරටුගම් පෙරට වෙනවා කියලා සදාන් කළ සදාන් වෙනවා මිච්ඡා ආජීව මිච්ඡා ආජීව වශයෙන් දැනගන්නවා සම්මා ආජීවය සම්මා ආජීව වශයෙන් දැනගන්නවා. මිත්‍යා ජීවය කියන්නේ කොමක්ද? විසුණු වහන්සේලාගේ පැත්තෙන් විතර හඳුන්වලා කියන්නේ. දැන් ගෘහස්ථින්න තුන නම් මිත්‍යා ජීව ප්‍රීතියක් තියෙනවා. ප්‍රාණඝාතයෙන් ජීවත් වීම, අදින්නාදානෙන් ජීවත් වීම, මිච්ඡාචාරයෙන් ජීවත් වීම, බොරු කීමෙන් ජීවත් වීම, එවැගේම කේලාම්බත් කීමෙන් ජීවත් වීම, පරිසවචන කීමෙන් ජීවත් වීම, හිස්වචන කීමෙන් ජීවත් වීම කියලා කරුණු හතක් තියෙනවා මුලින්. ඊළඟට තන අධර්ම වෙලඳාම් කරද ඒ කියන්නේ වහල් වෙලඳාම මත්නිස සතුන් වෙලඳාම අවියාවද වෙලඳාම මද්ද්‍රව්‍ය වෙලඳාම විස වර්ග වෙලඳාම කියලා තවත් ඔය වගේ යම් යම් ජීවත් වීම සඳහා යම් යම් අකුසල් කරනවා නම් ඔක්කොම මිච්ඡා ජීව. ඒ වායින් සම්පූර්ණයෙන් යුක්ත නම් ඒක තමයි මිච්ඡා ජීව. සම්මා ජීව කියන්නේ ලෝකෝත්තර මේ ලෞකික සම්මා ආජීවයයි ලෝකෝත්තර සම්මා ආජීවයයි දෙකක් තියෙනවා. ලෝකෝත්තර වික්ෂුන් වහන්සේලගේ පැත්තෙන් තියෙන මිච්ඡාගේ වේතන කියෝනේ මෙහෙමයි. කුහනා ලපන නේමිත්‍යකතා නිප්පේසිකතා ලාභේන ලාභං නිජිකින්සනතා කියලා කරුණු පහක් තියෙනවා. කුහනා කියන්නේ මිනිසුන් විශ්මයටපත් කරනවා. නැති ගුණාංගුවනේ. ලපනා කියන්නේ මිනිසුන්ගෙන් යමක් සිව්පසේ ලබන්නේ සාතු වශයෙන් කතා කරනවා. නිමිත්‍යකතා කියන්නේ <clears throat> උපමා උදාහරණ කියමින් සිව්පසේ ලබන්න උත්සාහවන්ත වෙනවා. නික්ලේශකතා කියන්නේ මනුෂ්‍යයන් දුක්පරොත් කියලා යමක් ලබා ගන්නවා. ලාභන ලාභා නිදිකින්සනතා කියන්නේ තමන්ගේ ලැබෙන දේ ගිහියන්ට කියලා ගිහියන්ගෙන් අලුත් වටිනා දේවල් ලබාගෙන ජීවත් වෙනවා. ඔය වාගේ තියෙනවා භික්ෂුන් වහන්සේලාට නිත්‍යාජීව ක්‍රම පහක්. ඒ ඔක්කොම නිත්‍යාජීව. <clears throat> සම්මා ආජීව දෙකට බෙදෙනවා ලෞකික සම්මා ආජීව ලෝකෝත්තර සම්මා ආජීව කියලා. ලෞකික සම්මා ආජීවේ නම් මේ කියන මිත්‍යා ආගමෙන් සම්පූර්ණයෙන් වැළකී ධාර්මිකව ජීවත් වීම. ගිහි බෞද්ධයාන තමන්ගේ ජීවත් වීම සඳහා කයින් වචනින් කිසිම අකුසලයක් නොකර හැරීම. එවන් මේ වැරදි වෙලඳාම් කිරීම හා තවත් තවත් ක්‍රම වලින් මිත්‍යා ආජීව කරනවා නම් ඒ සියල්ලෙන් වැළකීලා ධර්මයෙන් සෙමින් උපයා සපයා ගන්න දෙයින් ජීවත් වීම ලෞකික සම්මා ආජීවයයි ඒ ලෞකික වශයෙන් දී මානුෂාදී සැපගෙන දෙන කුණ්පලගෙන දෙන සම්මා ආජීවයයි ලෝකෝත්තර සම්මාදීනේ නමින් මෙතන කියෝනේ ඒ සෝවාන් ආදී මාර්ග සිත් වඩන්නෙකුගේ සිතේ පහළවෙන මිත්‍යා ආජීව කියන මෙයින් වැළකුණු සම්මා ආජීව ඡායිත ධර්මයයි. ඒක සම්මා ආජීව නමින් දින් වේලුවා. එම සම්මා වාචා සම්මා සම්මන්ත සම්මා ආජීව කියලා තුනක්ම තියෙනවානේ මාර්ගාංග. ඒ තුන ඒ විදිහටම හඳුන්වනවා. ඊළඟට මේ සම්මා දිට්ඨිය ඇති පුණ්‍යවන්තයා ඥානවන්තයා අර මිත්‍යා ආජීවයේ ලබන පිළිසත් සම්මා ආජීවයේ ලබන පිළිසත් වීර්ය වඩනවා. ඒක සම්මා වායාමයයි. එවාගෙම මිත්‍යා ආජීවයේ නැසෙන සම්මා ආජීවයේ පත්වෙන සඳහා සිහිය පවත්වන එක සම්මා වායාමයයි. මෙල සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සති කියන තුනෙන් සම්මා ආජීවය පිළිවර ගන්නවා එකතු වෙනවා මිශ්‍ර වෙනවා. දැන් මෙතන කරුණු පහක් හේලෙට කියවුණා. ඊළඟට දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨියට සම්මා සංකල්පය සෑහෙනවා සම්මා සංකල්පයට සම්මා වාචාව ගැලපෙනවා සම්මා වාචාවට සම්මා කම්මන්තය ගැලපෙනවා සම්මා කම්මන්තේ සම්මා ආජීව ගැලපෙනවා සම්මා ආජීවයට සම්මා වායාම ගැලපෙනවා සම්මා වායාමයට සම්මා සති ගැලපෙනවා සම්මා සතියට සම්මා සමාධිය ගැලපෙනවා සම්මා සමාධියේ සම්මා ඥානය ගැලපෙනවා සම්මා ඥානයේ සම්මා විමුක්තිය ගැලපෙනවා මෙයින් අටක් සෝවාන් ආදී යත මාර්ගඵලාභීන්ටයි 10 රහතන් වහන්සේටයි ඊළඟට සඳහන් කරන වැදගත් පාඩම් පෙළක් අන්‍යහත් තමයි චත්තාරීසක මහා චත්තාරිය කියන පදයට සම්බන්ධ කාරණා ටික කියන්න තියෙන එක ගැන ටිකක් අහගමු. බොහොම සංක්ෂේපයෙන් මේ හඳුන්වන්නේ මේ සාකච්ඡාවේදී මේවා තවදුරටත් පැහැදිලි කරගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ලෝකෝත්තර මාර්ග සිටී සම්මා දිට්ඨිය කියන ප්‍රඥාව පෙරක වෙනවා ඉස්සරහට මුලින් පිළිදෙනවා. ඒ සම්මා දිට්ඨිය ඒ මිත්‍යා දිට්ඨිය මේකයි කියලා මුලින් දැනගෙන ඒ සම්මා දිට්ඨිය නිසා මිත්‍යා දිට්ඨිය ප්‍රහාණය කරනකට නිජ්ජරණය කරනවා කියන්නේ නිජ්ජරති එතකොට ඒක නතනවා. මිත්‍යාදිට්ඨිය නතනවා. ඒ වගේ මිත්‍යාදිට්ඨිය නිසා තියෙනවා යම් අකුසල ධර්ම ඒ ඔක්කොම නතනවා. සම්මා දිට්ඨිය නිසා අනේක විද කුසල සම්භාරයක් උපදවනවා. ඔන්න ඒක තේරුමක්. ඒ වගේම සම්මා සංකල්පනාව තියෙන ඒ ආර්ය මාර්ගලාභී තැනැත්තා මිත්‍යා සංකල්පන සම්මා සම්මා සංකල්පනාව තියෙන තැනැත්තා මිත්‍යා සංකල්පනාව නැසනවා. ඒ වගේම මිත්‍යා සංකල්පනා නිසා ඇති වෙන මේ අකුසල ධර්ම සියලු විනාශ කරන නැසනවා. ඉදිරියට කියලා කියන්නේ ඊළඟට සම්මා සංකල්පය නිසා අනේක අප්‍රමාණ කුසල ධර්මයන් ගොඩනගා ගන්නවා. මොන දෙවෙනි තේරුම? ඊළඟ සම්මා වාචා තියෙන ආරි මාර්ගලාභී පුණ්‍යවන්තයා මිත්‍යා වාචාව නැතනවා. මිත්‍යා වාචා නිසා පහළ නැතින අනේක වේල අකුසල් සියල්ල නැතනවා. ඒ වගේම සම්මා වාචාව නිසා අප්‍රමාණ කුසල ධර්මයන් රැස් කරනවා. ඊළඟ හතරෙනි වාදෙදි කියනවා සම්මා කම්මන්තේ නිසා මිත්‍යා කම්මන්තේ නිජ්ජල මෙවෙනවා නැතෙනවා. ඒ වගේම ඒ මිත්‍යා කර්මාන්තය නිසා යම් අකුසල් පහළ වෙන තිබුණා නම් ඔක්කොම නැසෙනවා. ඒ වගේම සම්මා කම්මන්තය නිසා ප්‍රමාණ කුසල ධර්මයන් ගොඩනගා ගන්නවා. ඊළඟට මේ සම්මා ආජීවය සම්මා ආජීවය කියන තැනත්තා මිත්‍යා ආජීවයෙන් නැටනවා. එසේම මිත්‍යා ආජීවය නිසා හටගන්න තියෙන නොයෙක් මේ අකුසල ධර්ම සියල්ලම නැටනවා. සම්මා ආජීවය නිසා ප්‍රමාණ කුසල ධර්මයන් ගොඩනගා ගන්නවා. මිත්‍යා වායාමයේ කියන්නේ මේ සම්මා වායාමයේ කියන්නේ කෙනා මිත්‍යා වායාමයෙන් නැතනවා. මිත්‍යා වායාමයේ ඇතිවෙන තියෙන නොයෙක් මේ කවුසල ධර්ම සියල්ලම නැතනවා. සම්මා වායාමයේ නිසා අනේක අප්‍රමාණ කුසල දැස් කරනවා. ඒ වගේම සම්මා සතිය නිසා මිත්‍යා සතිය නැතනවා. මිත්‍යා සතිය නිසා ඇතිවෙන අකුසල සියල්ලක් නැතනවා. සම්මා සතිය නිසා අප්‍රමාණ කුසල ධර්මයන් ගොඩනගා ගන්නවා. සම්මා සමාධිය නිසා මිත්‍යා සමාධිය නැතෙනවා. සම්මා සමාධිය නිසා මිත්‍යා සමාධිය නිසා උපදින තියෙන සියලුම අකුසල ධර්මයන් නැතෙනවා. සම්මාජයේ සමාධිය නිසා ප්‍රමාණ කුසල ධර්මයන් රැස් කර ගන්නවා. මේ වාගේ සම්මා ඥාන සම්මා විමුක්ති නිසා ඒ සම්පත් එසේම සිද්ධ වෙනවා. මෙතන සඳහන් වෙන අකුසල පැත්තෙන් විශ්වාස කුසල පැත්තෙන් විශ්වාස තියෙනවා. ඒ සියල්ල එක්කාසු කොට තමයි මහා චත්තාරීසක කියලා සඳහන් කරනවා. චත්තාරීසක කියන්නේ සතලිය කියන එකයි. ඒකත් අන්තිමට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඉතිකෝ භික්ඛවේ දස කුසල පාක්කා දස අකුසල පාක්කා මහා චත්තාරීසක ධම්මපරියෝ පරියායෝ නාමයන් පවත්තිතෝ අපපතිවත්යෝ සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මානේනවා බ්‍රහ්මුණාවා කියලචවා ලෝකස්මි මාමිනි මෙතන කුසල පැත්තේ 20කොත් අකුසල පැත්තේ 20කොත් ධර්ම කොටස් සඳහන් වෙනවා. මේකට කියන මහා චත්තාරිසක ධර්ම පරයය කියලා. ධර්ම පරයය කියන ධර්ම දේශනාව. එය කිසිම ශ්‍රමණ බ්‍රාහ්මණ දිව්‍ය මාර්ග බ්‍රහ්මාදී කෙනෙකුට පවත්වන්න බැරි දෙයක් කෙනෙකු උන්වහන්සේ කියන සඳහන් කරන අන්තිමට මේම සාහිත්‍යයක් වෙනවා. මානෙනි යම් කිසි කෙනෙක් ශ්‍රමණ බ්‍රාහ්මණ ආදී යම් කිසි කෙනෙක් මේ කියන චක්කානීත ආකාර <clears throat> නැත්නම් චත්තානීත මහා චත්තානීතක ධර්ම දේශනාව ප්‍රතික්ෂේප කරන්න හේතුව. ඕත කර්ම රහිතව ඕත චෝදනා එල්ල වෙනවා 10ක්. දැන් යම් කිසි දෙයකින් කියනවා සම්මා දිට්ඨිය ගරහක ගරහනන සම්මා දිට්ඨිය නෙමෙයි කියන නම් ප්‍රතික්ෂේප කරනවා නම් ඔහු මිත්‍යා දිට්ඨිය පිළිගන්නේ. ඕ මිත්‍යා දෘෂ්ටි ඇති ශ්‍රමණ බ්‍රාහ්මණයන් පූජා සත්කාර කරන්නේ. එයින් ඕට නින්දාවක් ලැබෙනවා. ඔය වගේම සම්මා සංකල්පයේ ප්‍රතික්ෂේප කරනවා නම් ගර්හානවා නම් ඒ තැනැත්තා මිත්‍යා සංකල්පනාව ගෞරව කරන්නේ මිත්‍යා සංකල්පනාව ඇති ශ්‍රමණ බ්‍රාහ්මණයන් පූජා සත්කාර කරන්නේ. එයින් ඕට චෝදනා ලැබෙනවා. මේ වාගේ කරුණු 10කින්ම ඔය චෝදනා ලබන්නේ කෙනවා කියලා අන්තිමට දේශනා කළ මෙන්න මේ වැදගත් දෙයක්. අතීතයේ වැඩෙන වාසය කළ උක්කලා කියන ජනපදයෙහි වස්සෝත භඤ්ඤෝත කියලා තාපසුරු දෙන්නේ වස්සෝත භඤ්ඤෝත වස්සෝ කියලා ඔහුගේ නම භඤ්ඤෝ කියන්නේ ඒ අනිත් එකනාගේ නම උක්කලා කියලා ජනපදයක් තියෙන එක ඇත්ත වශයෙන් කියනවා නම් බුරුම රට කියලා හඳුන්වන්න පුළුවන් බුරුම රටේ තියෙනවා ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩි සිටි කාලෙත් අර තපස්සු බල්ලුක කියලා දෙන්න හිතේ උක්කලා ජනපදේ ඒක මේ ඉන්දියාවටම සම්බන්ධ භූමියක්නේ. ඒ නිසා මේ ප්‍රදේශයේ අදත් හඳුන්වනවා මේ න්‍යාප්කලා කියලා. ඉතින් ඒ වාගේ වෙන්න පුළුවන්. එහිදලා කියනවා වස්සෝච භඤ්ඤෝච කියලා තාපසුරු දෙන්නේ. මේ තාපසු දෙන්න නියත නිසුදුයි. ඒ මොනවාද? අහේතුක වාදා, අතිරිය වාදා, නක්තික වාදා. ඒ කියන්නේ කිසියම් හේතුවක් නැව සත්‍යෝගය පිරිසුදු වෙන්න. ඒ කියන්නේ බුදු උරුපතේ බුදු රහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා පහළ වෙන්න කිසිම හේතුවක් නැහැ. කියලා හේතුව පිළිගන්නේ නැහැ. නාස්තිකවාද කියන්නේ මේ අතිදේවාද කියන්නේ කිසිම කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ. මොනතරම් අයහපත් දෙයක් කළත් කර්මයක් නැහැ. යහපත් දෙයක් කළත් කර්මයක් නැහැ කියලා හිතනවා නම් ඒක අකිලේ දෘෂ්ටිය. කොච්චර යහපත් දෙයක් කළත් අයහපත් දෙයක් කළත් විපාකයක් නැහැ කියලා ගන්න. ඒකට කියනවා නාස්තික දිට්ඨිය කියලා. එතකොට අහේතුක නාස්තික අක්‍රීය. කියන්නේ මේ දෘෂ්ටි තුන මේ තුන් දෙනාගේ තිබුණා. දෙන්නාගේ තිබුණා. සමහර කෙනෙක් ඔය තුනෙන් එකක් පිළිගන්නවා. සමහර කෙනෙක් දෙකක්, සමහර කෙනෙක් තුනක්. මේ තුනම මේ අත්ෝ පිළිගත්තා. නැත්නම් ප්‍රකාශ කළා ඒවා තමයි හිතන්නේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ අය සංසාර කානුකෝ කියලා මහා සංසාර සාගරයේ බැඳලා තියෙන කණුවා සමානයි. කවදාකවත් සතරින් එතෙන් ලැබෙන්නේ නැහැ. ඒ ඇති කියන එක තෝරනවා. ඒ තරම් මිසුදුතු ගන්නා වූ අය පවා මේ කියන මේ චත්තාරීසක ධර්ම දේශනේ ප්‍රතික්ෂේප කරේ නැහැ. ඒ ඇත්තෝ නින්දාවට භයෙන්, චෝදනාවට භයෙන්, ගම්හවට භයෙන් කිය. මේ දේතුන් වාසේ මහා චත්තාරීසක සූත්‍රයේ හිමාට පත් කළා. එතෙන්දි භික්ෂූන් වහන්සේලා බලවත් ගෞරවයෙන් දොස් නගා සාදුකාර දීලා දේශනේ පිළිගත්තා. දැන් මේ කියෝනේ මහා චත්තාරිසක සූත්‍රයේ තියෙන අභ්‍යන්තරයේ කෙටි හැඳින්වීමයි. දැන් අපි කලකා බලන්නට ඕනේ බෞද්ධයන් වශයෙන් අපි සෑම දෙනාම පතන්නේ නිවන් සුවය. දෙවොලෝ යන්නත් පතන ඇති. නමුත් බෞද්ධයා දරුවන් කරණ යන්නේ සතර දුකින් මිදී නිවන් සුව ලබන්නට බුද්ධ රත්නයේ සරණ යමි ධර්ම රත්නයේ සංඝ රත්නයේ සරණ යමි කියලා. ඒ ගෙනීම තේරුම ඒකයි. සතර දුකෙන් මිදෙන්න නිවන් සුව ලබන්නයි තෙරුවන් සරණ යන්නේ. නිසා බෞද්ධයා කරන සෑම කටයුත්තක්ම නිවන් ප්‍රේත කරන්න බැරි එය නිර්වාණගාමිනී කුසල් බාටපත් වෙනවා. ඒ තැන්වල පහළ වෙන සම්මා දිට්ඨිය, සම්මා සංකල්පනාව, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ අටම පහළ වෙනවා. එතකොට දැන් අපි සලකා බලන්නට ඕනේ මේවා මේ ඈත ගොඩාක් ඈත කියන ඒවා නෙමෙයි. වනාන්තරගත වේලා හොයන්න තියෙන දේවල් මෙහෙම නෙමෙයි. දිශානු දිශාවල හොයන්න තියෙන දේවල් නෙමෙයි. මේවා අප ළඟම තියෙන දේවල්. දැන් අපි සලකා බලමු අපේ సంతාන තුළ මේ ලෞකික වශයෙන් මෙම ආර්ය අෂ්ටාංග මාර්ගයේ පහළ වෙන්නේ නැති. ආර්ය අෂ්ටාංග මාර්ගයේ පහළ වෙනකොට ලෞකික වශයෙන් අපට ඒ මිත්‍යා මාර්ග ඒ මොහොතේට ඉවත් වෙනවා. දැන් අපි පෙරවන් සරණ ගියානේ බුද්ධ සරණං ගච්ඡාමි ආදී වශයෙන් පෙරවන් සරණ ගියා. නමස්කාර පාඨය කිව්වා. ශික්ෂාපද පාඨය කිව්වා. ඒ වගේම බුදු ගුණ කියමින් මල් ආදී පූජා කළා. ඒ මොහොතේ අපේ සිතේ පහළවන්නේ ඇත්තටම සෝමනස්ස සාගත ඥානයේ යුක්ත කුසල් සිත්යේ විතේවි. බොහෝ තේ. ඒ සිතේ තියෙනවා නේද ප්‍රඥාව තියෙනවා. එහෙනම් පිළිගැනීම තියෙනවා. අපි මේ නමස්කාර කරන්නේ බුද්ධ රත්නයටයි. අපි මේ පෙරවන් සරණ යන්නේ රත්නස්ත්‍රය පිළිබඳවයි. අපි මේ සමාදන් වන්නේ සුගති මේ ස්වර්ග මොක්ෂ සැපේ පිණිස පවත්නා සීලයයි. අපි මේ පූජා සත්කාර කරන්නේ නවාරාදී අනන්ත ගුණ ඇති බුද්ධ රත්නයට ඒකෝත අපේ සිතේ පහළ වුණානේ සම්මාදිට්ඨිය අන්න ලෞකික සම්මාදිට්ඨිය සාතවෝ සාතවා පුඤ්ඤ භාග්‍යා උපදේපක්කා ඒ මේ සම්මාදිට්ඨියාපත සිල් පළගෙන දෙනවා දිවමානුෂාදී සම්පර්ජන දෙනවා සම්මාදිට්ඨිය ඒ වගේම අපේ මොහොතේදී ඒ ඒ කුසල ක්‍රියා සඳහා සිත යොමු කළානේ ඒ කුසල ක්‍රියා සඳහා යොමු කළා යොමු කරන අපේ සිතේ පහළ වෙනවා නෙක්ඛම්ම සංකල්පනාවක් අව්‍යාපාද සංකල්පනාවක් අමිංසා සංකල්පනාවක් තුනම පහළ වෙනවා අපි මේ කුසල් කරන්න කරන්න නැත්නම් කුසල් සිතක් පහළ වෙන්න වෙන්න අපේ සිත අකුසලෙන් නික්මෙනවා. අන්න මෙක්කම සංකල්පනාව. එවාගේම අපේ සිතේ මෙත් සිත් පහළ වෙනවා. කර්මාසාගත සිත් පහළ වෙනවා. අන්න සම්මා සංකල්පනාදයන් මෙතන අපට පහළ වෙලා තියෙනවා. ඒක අපට පින්පල ගෙන දෙන සුගති සංසාර ගෙන දෙන ලෞකික සම්මා සංකල්පනාවයි. දැන් අපි මේ වෙලාවේ නමස්කාරය කිව්වා. ඉතින් මේ සමාදන් වුණා. ශික්ෂාපද කියෙව්වා. බුදුගුණ කියෙව්වා. එතකොට අපි මේ වචන මුසාවාදයෙන් තොරයි. හේලම් බසින් තොරයි. තර්ක බසින් තොරයි. හිස් බසින් තොරයි. මේ වෙලාව අපේ වචන සත්‍ය වචනයි. මේ වෙලාව අපේ වචන කාටත් හිතසෝත නිස පවත්නා සමතිදන් වඩන වචනයි. මේ මොහොතේ අපේ වචනේ මෛත්‍රියෙන් කරුණාවෙන් කුසලයෙන් මුරුදු වචනයි. එලා අපේ වචනේ සුගතියට නිවනට උපකාර වෙන නොකිස් වචනයි. මෙන්න සම්මා වාචා. මේක අපට පින්ඵල ගෙනදෙන සුගති සම්පත් ගෙනදෙන තුන්වෙනි මාර්ගාංගයයි. ඒ වගේම දැන් අපි මේ මොහොතේදී සිය නිවසින් ආවා. ඒ වගේ පූජනීය ස්ථානයේට ඇතුල් වෙනකොටම වාහනෙන් බහලා පාගමනින් ආවා. මේ එන්නේ පූජනීය ස්ථානයේට. ඒ එනකොට බොහෝ තේන් දන්න අය බුදු ගුණ කී කරමින් එනවා. ඒ බුදුගුණ සිහි කරමින් පියලා ගන්නවා. එතකොට ඒ ක්‍රියාව දෙපා මාරු කරමින් එන ක්‍රියාව සම්මා කම්මන්තියක්. ඒ කියන්නේ මේ වෙලාව අපි ධන නමස්කාර කරනවා සාදුකාර දොහොත් නඟලා නමස්කාර කරනවා මල් වත්ය අත ගන්නවා පහන් දල්වනවා මේ ඔක්කොම කන්නේ කය හේසෝමින් කය හදෝමන්නේ ඒ වෙලාවේ අපේ సంతානේ ප්‍රාණඝාතයක් නෑ සිදු වෙන්නේ අදත්තාදානයක් නෑ මිච්ඡාචාරයක් නෑ මේ මොහොතේ අපේ සිදුනේ සිදුවෙන්නේ කුසල ක්‍රියාවක් සඳහා කය සකස් කිරීමයි කය යෙදීමයි. දැන් අපි මේ වාඩි වෙලා ඉන්න උත්සාහයෙන් බඩේ ඉන්නවා නමුද සමීප පුටුවක වාඩි වෙලා ඉන්නවා. ටීවී බල බලා ඉන්නවා. මොන මොනාරි කරමින් කායට පහසු දෙනවා. නමුත් මේ වෙලාවේ මේ දිනු ඇතදීගෙන අපහසුතා ගන්න නොගෙනතු වාඩිලා ඉන්නේ සම්මා සම්මන්තය. මේ ලෞකික වශයෙන් පිළිපලගෙන දෙන සුගති සම්පත් ගෙන දෙන සම්මා සම්මන්තයයි. ඒ වගේම අපි දැන් මේ ගත කරන වෙලාවේ අපේ අතින් මිත්‍යා ආජීවයක් සිද්ධවන්නේ නැහැ. මේ වෙලාවේ වැරදි ජීවිතාවක් සඳහා ක්‍රියාවක් කිසිවක්ම සිද්ධවන්නේ නැහැ. මේ වෙලාවේ කුෂ්ම ගන්නේ ජීවත් වන්නේ පිරිසුදු සිටින්. ඒ කියන්නේ නමස්කාර කිරීම, තිසරණීය සමාදන්ව, පංචේ සමාදන්ව, බුදුගුණ කීම ආදී මේ බණ ඇසීම ආදී හැම ක්‍රියාවක් පාසා අපේ සිතේ වෝදාන කියන පිරිසුදු බවක් එනවා. ඒ පිරිසුදු බව නිසා අපේ සිතේ සම්මා ආජීවයක් පිහිටනවා. එය මෙලොව පරලොව පින්පලගෙන දෙන සුගති සම්පත්ගෙන දෙන සම්මා ආජීවයයි. දැන් මේ මොහොතේදී අපේ කායික වචේ වාචික පැවැත්ම උද අපේ හිත බොහෝ උත්සාහවන්තව පවතිනවා. මේ ස්ථානයේ තියෙනාම උත්සාහය, මේ ස්ථානයේ පියනදී උත්සාහය, එවාගේම নমස්කාර කියන උත්සාහයක් ඇති වුණා. හිත මේ පිහිටීමේ පන්සල් සමාදන් වීමේ බුද්ධ පූජා කිරීමේ බණ ඇසීමේ උත්සාහයක් අපේ සිතේ තියෙන අකුසල් සිතේ උත්සාහය දීර්යය. ඒ මොහොතේදී අපේ නූපන් අකුසල් නූපත් නීපදී යනවා. උපන් අකුසල් මේ මොහොතට යටපත් වෙනවා. නූපන් කුසල් අලුත් අලුත් කුසල් සිත් පහළ වුණා. පහළ වෙන පහළ වෙන කුසල් සිත් තේමේ තේමේ වැඩි දියුණු වුණා. ඒ සඳහා හේතු වන අපේ උත්සාහයවත් වීර්යය මේක සම්මා වායාමයයි. ඒ සම්මා වායාමය අපට දිව්‍ය මානුෂාදී අපමණ සැපක් ගෙන දෙන, සියල්ල ගෙන දෙන සම්මා වායාමයේ ලෞකික මාර්ගාංගයක්. දැන් අපි මේ මොහොතේදී මෙතෙන් මෙතනදී කිම්පිරීමේ සිහිය, වන්දනා කිරීමේ සිහිය, බණ ඇහිීමේ සිහිය, নমස්කාර කිරීමේ සිහිය, සිතරණේ සිහියේ සිහිය, පන්සල් කියා සිටියේ සිහිය, බුද්ධ පූජා කරේ සිහිය, බණ අහන්නේ සිහිය. මේ එකක් එකක් පාදා දෙන කුසල සිහිය අර විදිහට කය හසුරුනකොට කාය අනුපස්සනාව. සිතේ සෝමනස් වේදනාව පවත්වාගෙනකොට වේදනානුපස්සනාව. සිතේ කුසල සිතින් පවත්වාගෙන නැත චිත්තානුපස්සනාව. ඒ සිතේ සද්ධා, විරිය, සමාධි, ප්‍රඥා ආදී මේ සෝබන ධර්මයන් සිහියත් එක්ක දෙනකොට ධම්මානුපස්සනාව මෙන්න මේ සතර ආකාර වූම සිහිය දැන් මේ මොහොතේ අපේ පවතිනවා. මේක තමයි පින්කලගෙන දෙන සුගති සම්පත් ගෙන දෙන ලෞකික සම්මා සතිය. ඒකම දැන් මේ වෙලාවේ සිට සම්මා සමාධියෙන් යුක්තයි. කුසල චිත්තස් ඒකාග්‍රතා සමාධි කියලා හඳුන්වනවානේ. දැන් අපි නිවෙතෙන් පිටත් වෙච්ච වෙලාවේ පටන්ම මේ වෙනතුරු අපේ චිත්ත සංකාමේ නොයෙක් මේ කුසල චිත් පහළ වුණා. ඇයෙන් දකිනින් චක්සුද්්වාරික කුසල චිත්ත වීදි පහළ වුණා. කනෙන් අහමින් සෝතද්්වාරික කුසල චිත්ත වීදි පහළ වුණා. එවැනි පූජා වස්තු පූජා කිරීමේදී මල් සුවඳ එවැගේම සුවඳ දුන් සුවඳාගේ යෙදීම දානද්වාරක කුසල චිත්තේ පහළ වුණා. විලම්පත් සාදා සකස් කරවා පූජා කිරීමෙන් ජීවාගාරික කුසල චිත්ත විරිද පහළ වුණා. එවැගේම මේ වාඩි වෙලා වා බණහමනේ පින්කම කරන වෙලාවේදී කායද්වාරික වශයෙන් කුසල චිත්තේ පහළ වුණා. මනෝද්වාරික වශයෙන් අපමණ කුසල චිත්තේ පහළ වුණා. ඒ සෑම කුසල චිත්ත දීතියක් ගානේ ජවන් චිත් සතක් සතක් ගෙවෙන්නේ නැති වුණා. ඒක එක ජවන්සිතක තියෙනවා ආකාමෙන් තොර වූ, තරහයෙන් තොර වූ, තීනමිද්දෙන් කියන අලිනලිකෙන් තොර වූ, විචිරියන ස්වභාවයෙන් තොර වූ, සැකයෙන් තොර වූ කුසල විචාරකයේ කුසල විචාරයේ කුසල ප්‍රියකයේ කුසල සුඛයේ කුසල ඒකාග්‍රතාවකනංග පහකින් යුක්ත වූ ඒකාග්‍රතාවක් මෙතන කියනවා එහෙනම් ඒකාග්‍රතාව ඡායිතේ මෙතන කියනවා මේක තමයි සම්මා සමාධි කියන්නේ ඒ කියන්නේ අකුසලයෙන් තොර වූ පිත්තේ කාවිතා සම්මා සමාධි. ඒ මේ සම්මා සමාධිය පින්ඵල ගෙන දෙනවා, සුගති සම්ප්‍රාප්ත ගෙන දෙනවා. ඒකට කියනවා ලෞකික සම්මා සමාධිය. ඒ වගේම දැන් අපේ සිතේ ලෞකික වාක්‍යයේ සම්මා ඥානයකුත් තියෙනවා. මේ මොහොතේ මේ හැම දෙයක් ගැනම යම් යම් පමණට අපට වැටෙනවනම් ඒක සුගති සම්ප්‍රාප්ත ගෙන දෙන සම්මා ඥානයක්. මේවා සම්මා විමුක්තියකුත් කියනවා ලෞකික වාක්‍යයේ මොනවද? මේ මොහොතේ අපේ සිතේ කෙලෙසුන්ගෙන් තොරයි සදාංග වශයෙන්. අඳුරු ගලක පහනක් දැල්වුවාම පානේ පමණින් ආලෝකය දුරු වෙනවා. පාන නිමුණොත් ඇයි ආලෝකයේ අඳුර එනවා. ඒ වගේ තමයි අපේ මේ කුසාසිත දිනකාන් අකුසාසිතීලෙන්නේ නැහැ. එනිසා ඒ සදාංග වශයෙන් ඒ කුසාසිතේ පමණත අකුසලයන්ගේ මිදුණ එක සම්මා විමුක්තිය. දැන් මේ සලකා බලමු අප විසින් මේ හැම කුසල ක්‍රියාවක් පාසාම සිදු කරන ලබන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩි දියුණු කිරීමයි. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ලෝකෝත්තර වශයෙන් වැඩි දියුණු වෙන අවස්ථාවක් කියන ඉදිරිය. ඒ කියන්නේ අපි මේ වාගේ ආගමික වත් පිළිවෙත් කරමින් උසස් ශීලයක් රැගෙන සමත භාවනා වඩන්නට ඕනේ. ආනාපාන සති සමාධි ධ්‍යාන වඩනවා, දක්ෂින්සාකාර ධ්‍යාන වඩනවා, අසුභ ධ්‍යාන වඩනවා, මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා ධ්‍යාන වඩනවා, ඒ වගේම දසකතර ධ්‍යාන වඩනවා. ඔය ධ්‍යාන වඩන බුද්ධ අනුස්සති මරණානුස්සතියත් වඩන ධාතු මනසිකාරයෙන් මේ විදර්ශනාට බහ ගන්නවා. ධාතු මනසිකාරයෙන් විදර්ශනාට බහලා තමන්ගේ රූප කයේ තියෙන ධාතු කොටස හතර රූප කලාප විසුතුන සොයා ගන්නවා. බාහිර වස්තු වල තියෙන රූප කලාපත් බලනවා, බාහිර සත්‍යයන්ගේ රූප කලාපත් බලනවා. ඊළඟ තමන්ගේ චිත්ත සංකාමයේ තියෙන නාම ධර්ම චිත්ත ඡායික වෙන වෙනම බලනවා. බාහිර සත්‍යයන්ගේ චිත්ත ඡායික බලනවා. මෙම ආධ්‍යාත්මික බාහිර නාම රූපයන් දැකන හේතුඵල සම්බන්ධතාව සොයා ගන්නවා. පටිච්චසමුප්පාදය අනුව මේ නාම රූප දිගට පැවතීගෙන ආව හැටි බලනවා. ඉතින් නාම රූප මනසිකාදීන් යුක්තව එක එක රූපයක් එක එක නාමයක් ගානේ තියෙන ස්වභාව ලක්ෂණය ඒකනේ ක්‍රියාකාරීත්වය ඒ මනසට වැටෙන ආකාරයයි ඒකකට එකකට ආසන්න හේතුවක් කියන කරුණු හතර දැනගන්නවා අවබෝධ කරගන්නවා මෙනෙහි කරනවා ඊට පස්සේ අරනවා ත්‍රිලක්ෂණ විපස්සනාවට ඒක චත්තාලීසාකාර මහා විපස්සනාට නම් වන ත්‍රිලක්ෂණේ නම් වෙමින් උද්‍යාවිය ඥාන උපදවනවා උද්‍යාවිය ඥානින් තුල බංගානුපස්සනා ඥාන උපදවනවා විඤ්ඤාත බාහිරපාඨාන ඥානයත් වඩනවා ආදීනව ඥානයක් වඩනවා නිග්ගිදා ඥානයක් වඩනවා මුංචිතුකාමිතා ඥානයක් වඩනවා පටිසංකාන ප්‍රශ්නා ඥානයක් වඩනවා සංඛාරෝපේක්ඛා ඥානයක් වඩනවා මේ කියන ඥාන පරම්පරා විපස්සනා වීතිය වඩනවා ඉතේ වඩලා යම් දවසකදී සමාධි චිත්ත සංකාමයේ බෝධිපාක්ෂ ධර්මයන් අංග සම්පූර්ණ ලැබුණා නම් තමන්ගේ පාරමී ධර්ම ශක්තිය මුදුන්පත් වී තිබුණා නම් සෝවාන් මාර්ග චිත්ත වීතිය පහළ වෙනවා ඒ සෝවාන් මාර්ග චිත්තයේ ඒකේ 15 වෙනි එක දැන් විස්තර කරන්න ගියොත් පින්නතුන්ට ටිකක් ගැටලුවක් ඇති වෙන්න පුළුවන් නමුත් මා කෙටියෙන් හඳුන්වන්නේ මෙහෙමයි. පළමුවෙන් මනෝද්වාර වර්ධන චිත්ත පහළ වෙලා පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍ර භෝ කියලා ඥාන සම්පන්න චිත් හතරක් පහළ වෙනවා. පස්වෙනි එක සෝවාන් මාර්ග චිත්ත නමින් පහළ වෙනවා. හයවෙනි එකත් හත්වෙනි එකත් සෝවාන් ඵල චිත් හැටියට පහළ වෙනවා. ඒකෝට දැන් මේ දේශනාවේ සඳහන් වෙනවා අර සෝවාන් මාර්ග සිතේ තියෙන සම්මා දිට්ඨියයි සම්මා සංකල්පන ආදී අංග මේ අංග සෝවාන් මාර්ගයේ කාන්තේම පිහිටනවා ඊළඟ සෝවාන් ඵලයටත් ඉතේම පිහිටනවා මාර්ග සිතේ වගේ පරිසිතේත් ඔවා එකතම පහළ වෙනවා ඊළඟට චිත්ත භාවංග පතිත වේලා තමන් ලබාගත් සෝවාන් මාර්ගයයි ඵලයයි නිර්වාණයයි දැකලා ප්‍රතිවේක්ෂා ඥාන පහළ වෙනවා ආයමත් විපස්සනා වේතිය ගොඩනගා ගන්නකොට සතරදාගා මාර්ග චිත්තීත්‍යත් අර වගේ පහළ වෙනවා. එයිනොත් පසුව ප්‍රතිවේකා ඥාන වේති පහළ වෙන්නේ නැත්නම් විපස්සනා වඩානනකොට අනාගා මාර්ග චිත්තීත්‍යය පහළ වෙනවා. ඒ වගේම එයත් විපස්සනා වාසියෙන් අවසන් කරලා ප්‍රතිවේකා ඥාන පහළුණාට පස්සේ අයමත් විපස්සනා ඥාන දිනු කරගෙන අරහත් මාර්ග චිත්තීත්‍යයක් පහළ කරගන්නවා. මේව මාර්ග චිත්ත අතරේදී තමයි මේ සූත්‍ර දේශනාවේ සඳහන් වූ ලෝකෝත්තර අනාශ්‍රව ආර්ය අෂ්ටාංග මාර්ගය හඳුන්වන්නේ. මාර්ග ශිෂ්ට හතරේ සහ ඵල ශිෂ්ට හතරේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේව දේශනා කරනවා ලෞකික වාතයේ. දැන් අපි සිත්වල වඩනවානේ මාර්ගාංගාට දැන් මෙතන කියවුණානේ අපි මේ කරන දිනක් පාසා සම්මා දිට්ඨිය වැඩෙනවා. සම්මා සංකල්පන වාචා කම්මන්තා ජීව වායාම සති සමාධි මාර්ගාංග වඩනවා. ඒ වඩනකොට කර්ම තුනක් සිද්ධ වෙනවානේ. කර්ම තුනක් නේ හතරක් සිද්ධ වෙනවා. එකක් තමයි සම්මා දිට්ඨියෙන් ඒ මිත්‍යා දිට්ඨිය දැනගන්නවා. ඒකත් කුසලයක්. මිත්‍යා දිට්ඨිය දැනගෙන එයින් ඇති වෙන අකුසල ධර්මයක් නැතනවා. ඒකත් ඒ සම්මා දිට්ඨියෙන් කරන සිද්ධියක්. ඊළඟ සම්මා දිට්ඨිය නිසා අප්‍රමාණ කුසල දැස් කර ගන්නවා. ඔන්න කණු හතරක් ඔතන තියෙනවා. මිත්‍යාදිත්‍ය මිත්‍යාදිත්‍ය වශයෙන් දැනගැනීම එකයි මිත්‍යාදිත්‍ය නැතිවීම එකයි මිත්‍යාදිත්‍යෙන් නිසහත ගන්න අකුසල නැතිවීම එකයි තුනයි ඒ වගේම සම්මා දිට්ඨියට ආසු අප්‍රමාණ කුසලගත කර ගැනීමයි හතරයි ඕම එකක් එකක් පාසා දහ වාරයක් මෙතන කියවෙනවා ඒතකොට දැන් අපි මේ මොහොතේ සම්මා සංකල්පනාවේදී ඉන්නවා මේ මොහොතේ අපේ මිත්‍යා සංකල්පනාව නැතුණා මිත්‍යා සංකල්පන නිසා ඇතිවෙන්නේ තියෙන අකුසල් දැනටෙනවා සම්මා සංකල්පනාලස අප්‍රමාණ කුසල් අපේ සිතේ පහළ වෙනවා. මේ මොහොතේ අපි සම්මා වාචාවෙන් ඉන්නවා. මිත්‍යා වාචාව නැතෙනවා. ඒ මොහොතේ මිත්‍යා වාචා නිසා හට ගන්න අකුසල්ද නැතෙනවා. සම්මා වාචා නිසා ප්‍රමාණ කුසල් අපේ සිත්වල පහළ වෙනවා. මේ මොහොතේ අපි සම්මා කම්මන්තයෙන් ඉන්නවා. මිත්‍යා කර්මාන්තයෙන් නැතෙනවා. මිත්‍යා කර්මාන්ත නිසා හට ගන්න තියෙන අකුසල් සියල්ලම නැතෙනවා. ඒ වගේම සම්මා කර්මාන්ත නිසා අපි අප්‍රමාණ කුසල් සිත් මේ මොහොතේ පහළ කර ගන්නවා. මේ මොන අපි මේ මොහොතේ අපි සම්මා ආජීවයෙන් ඉන්නවා. ඒ නිසා මිත්‍යා ආජීවයේ නැතිනවා යටපත් වෙනවා. මිත්‍යා ආජීව නිසා හට ගන්න අකුසල් සියල්ල නැති වෙනවා. සම්මා ආජීව නිසා ගොඩාක් අප්‍රමාණ කුසල් අපේ හිතවල පහළ වෙනවා. මේ මොහොතේ අපි සම්මා වායාමයේ උත්සාහයෙන් ඉන්නවා මේ බණ පින්කම් සඳහා. එයින් අපේ සම්මා වායාමයේ වැඩෙනවා මිත්‍යා වායාමයේ නැතෙනවා මිත්‍යා වායාමයේ ඇති වෙන අකුසල් කියලා නැතෙනවා සම්මා වායාමයේ උසස් කුසල් වැඩෙනවා මේ මොහොතේ අපි සම්මා සතියෙන් ඉන්නවා සම්මා සතිය නිසා මිත්‍යා සතිය නැතෙනවා මිත්‍යා සතිය නිසා ඇති ඇති වෙන අකුසල් නැතනවා ඒ වගේම සම්මා සතිය නිසා ප්‍රමාණ කුසල් දැන් අපේ සිත්වල පහළ වෙනවා මේ මොහොතේ අපේ සිතේ සම්මා සමාධිය යුක්තයි එනිසා මිත්‍යා සමාධිය අපි දන්නවා මිත්‍යා සමාධිය නැතනවා මිත්‍යා සමාධිය සහත ගන්න තියෙන අකුසල නැතනවා සම්මා සමාධිය ශාස්ත්‍රමාන කුසල දැන් පහළ කර ගන්නවා මේ මොහොතේ අපි සම්මා ඥානයෙන් යුක්ත වෙන අලෞකික වශයෙන් එනිසා මිත්‍යා ඥානය අපි නිවත් වෙනවා මිත්‍යා ඥානය ඇතුළත පහළ වේක අකුසල සියල්ලම අපි යටපත් කරනවා සම්මා ඥානයේ ශාස්ත්‍රමාන කුසල මේ මොහොතේ රැස් කර ගන්නවා එවාගෙම මේ මොහොතේදී අර වගේම සම්මා විමුක්තිය අපි දන්නවා. දැන් මේ මොහොතේ අපේ සිතේ කෙලෙසුන්නේ කරා වෙන්නීමක් තියෙන. ඒකට සදාංග විමුක්තිය කියලා කිව්වනේ. ඒ වගේම මිත්‍යා විමුක්තිය අපි නැසනවා. මිත්‍යා විමුක්තිය නිසා ඇති වෙන තියෙන අකුසල් නැසනවා. සම්මා විමුක්තිය නිසා අප්‍රමාණ කුසල් රැස් කරනවා. දැන් මේ සලකා බලනකොට අපු විසින් සිදු කරනු ලබන්නේ මේ බුද්ධ පූජා පැවැත්වීමෙන්, සිල් පිළිපැදීමෙන්, බණ ඇසීමෙන්, බණ කියනෙන් හැම ආකාරයකින්ම කුමක්ද ආර්ය අෂ්ටායක මාර්ගයට අදාළ ධර්ම සම්භාවනයක් වඩනවා ලෞකික වශයෙන්. මේ ලෞකික වශයෙන් වඩන නමුත් අපි මේ ලෝකෝත්තර වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ සුදුසුම් වෙන. ඒ කොහොමද? දැන් අපි මේ මොහොතක් පාසා පහළ වෙන කුසාසිත අපි නිවනට පමුණුවනවා. එතකොට මේ කුසල් සිතක් සිතක් ගානේ සතර කෙටි වෙනවා. අන්න දුක්ඛ සත්‍ය අවබෝධ වෙන හැටි. අපි කුසල් සිතක් සිතක් ගානේ නිවනට සමීප වෙනවා. අන්න නිරෝධ සත්‍ය අවබෝධය. කුසල සිතක් සිතක් ගානේ අකුසල නැසෙනවා අන්න සමුදය සත්‍යයේ ප්‍රහාණ අවබෝධය. කුසල සිතක් ගානේ ආර්ය අෂ්ටාංග මාර්ගේ වැඩෙනවා අන්න මාර්ග සත්‍ය අවබෝධය. ඒකත් අපි මේ සෑම කුසල ක්‍රියාවකින් සුදුකෝන් ලබන්නේ එසේ නිසේ දෙයක් නෙමෙයි. බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා ආબોධ කළ දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගයේ තියෙන චතුරාර්ය සත්‍ය අවබෝධයේ සුදුසු සංගීමයි. විචාපේන ඒක කුසල් ඥාන චිත්තයේක ශක්තිය කල්ප කෝටි ගණනාවක් සංසාරේ කෙටි කරලා දෙනවා. ඒසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මා භික්ඛවේ පුඤ්ඤානං භායෙත් සුතස්සේතං භික්ඛවේ ආදි වචනං යදිදම් පුඤ්ඤානි එක්කාස කාන්තාස මනාපස්ස මාන්නේ පින් කරන්න බය නොයෙත්වා මාන්නේ පිළි කියන්නේ සැපේන නම ඉෂ්ඨකාන්ත සැපේපා ගෙන දෙන සැපේන නමක් තමයි කෙනෙක් යනසා පින්කම් කරන්න භාරෙන් දෙපා කියලා හැමදාම දාසට තුන්වර බැගින් අප්‍රමාදේන දික්කේ සම්පාදේත කියන අනුශාසනාව කරනවා. මානෙනි ලබේ බුද්ධෝත්පාදයේ දුර්ලභයි. මනුෂ්‍යාත්භාවයේ දුර්ලභයි. අලබලෝභී දුම්මාත්ක මන්ද බුද්ධිකාමී අභාවිතාවන්ගෙන් තොරව මනුෂ්‍යාත්මයේ දුර්ලභයි. සතුන් පරිද දුර්ලභයි. සද්ධාර්ම ශ්‍රවණයේ දුර්ලභයි. කල්යාණ මිත්‍රාශ්‍රයේ දුර්ලභයි. මාර්මිනේ සියල්ල දැන් වැඩි ඇති බැවින් උදේ නිින්දෙන් අවදෝතන් සිට නැවත නිින්දට යන සුළු සෑම අවස්ථාවකම එළඹ සිටි සිහිනුවනේ යුතුව අප්‍රමාදව ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙනසේ ප්‍රතිපත්ති සම්පාදනය කරත්වා කියලා දිනපතා අනුශාසනා කරනවා. අපට සාධාරණයි අනුශාසනාව. අපි සතර බොහෝම පාරමී කුසල මම අවස්ථාවේදී බලාපොරොත්තු වන්නේ අනිතන්නේ මේ අරිදම්මාංගන් වහන්සේ සම්බන්ධයෙන් විසා විසා දන්නවා සම්මා වායාමයට උසස් කුසල් ලැබෙනවා. ඒ මොහොතේ අපි සම්මා සතියින් ඉන්නවා. සම්මා සතිය නිසා මිච්ඡා සතිය නැසෙනවා. මිච්ඡා සතිය නිසා ඇති වෙන අකුසල නැසෙනවා. ඒ වගේම සම්මා සතිය නිසා ප්‍රමාණ කුසල දැන් අපේ සිත්වල පහළ වෙනවා. මේ මොහොතේ අපේ සිතේ සම්මා සමාධිය යුක්තයි. එනිසා මිච්ඡා සමාධිය අපි දන්නවා. මිච්ඡා සමාධිය නැසෙනවා. මිච්ඡා සමාධිය නිසා අප ගන්න තියෙන අකුසල නැසෙනවා. සම්මා සමාධිය නිසා ප්‍රමාණ කුසල දැන් පහළ කර ගන්නවා. මේ මොහොතේ අපි සම්මා ඥානිය යුක්ත වෙනවා ලෞකික වශයෙන්. එනිසා මිත්‍යා ඥානය අපෙන් ඉවත් වෙනවා. මිත්‍යා ඥානය ඇතුළත පහළ වේක අකුසල් සියල්ලම අපි යටපත් කරනවා. සම්මා ඥානයේ සප්‍රමාණ කුසල් මේ මොහොතේ රැස් කර ගන්නවා. එවැගේම මේ මොහොතේදී අර වගේම සම්මා විමුක්තිය අපි ගන්නවා. දැන් මේ මොහොතේ අපේ සිතේ කෙලෙසුන්ගේ ඉස්සරහා වෙන්නීමක් තියෙන. ඒකට සදාංග විමුක්තිය කියලා කිව්වනේ. ඒ වගේම මිත්‍යා විමුක්තිය අපි නැතනවා මිත්‍යා විමුක්තිය නිසා ඇති වෙන තියෙන අකුසල් නැතනවා සම්මා විමුක්තිය නිසා අප්‍රමාණ කුසල් රැස් කරනවා දැන් මේ සලකා බලනකොට අපි විසින් සිදු කරනු ලබන්නේ මේ බුද්ධ පූජා පැවැත්වීමෙන් සිල් පිළිපදීමෙන් බණ ඇසීමෙන් බණ කියමින් හැම ආකාරයකින්ම කුමක්ද ආර්ය අෂ්ටාංග මාර්ගයට අදාළ ධර්ම සම්භාවයක් වඩනවා ලෞකික වශයෙන් මේ ලෞකික වශයෙන් වරෙන් නමුත් අපි මේ ලෝකෝත්තර වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ සුදුසුසන් වෙන. ඒ කොහොමද? දැන් අපේ මේ මොහොතක් පාසා පහළ වෙන කුසල් සිත අපි නිවනට පමුණුවනවා. ඒකවත් මේ කුසල් සිතක් සිතක් ගානේ සසර කෙටි වෙනවා. අන්න දුක්ඛ සත්‍ය අවබෝධ වෙන හැටි. අපි කුසල් සිතක් සිතක් ගානේ නිවනට සමීප වෙනවා. අන්න නිරෝධ සත්‍ය අවබෝධය. කුසල් සිතක් සිතක් ගානේ අකුසල් නැසෙනවා. අන්න සමුදය සත්‍ය ප්‍රහාණ අවබෝධය. මුසා පිටග්ගාමී ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙනවා අන්න මාර්ග සත්‍ය අවබෝධය. ඒකත් අපි මේ සෑම කුසල ක්‍රියාවකින් සුදුකෝන් ලබන්නේ එසේ මෙසේ දෙයක් නෙමෙයි. බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා ආબોධ කළ දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගයේ කියන චතුරාර්ය සත්‍ය අවබෝධයේ සුදුසුම් වීමයි. ඊසාපේ මේක කුසල ඥාන චිත්තයේ ශක්තිය කල්ප කෝටි ගණනාවක් සංසාරේ කෙටි කරලා දෙනවා. ඒසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා මා භික්ඛවේ පුඤ්ඤානං භායෙත සුතස්සේතම් භික්ඛවේ අදිවචනං යදිදම් පුඤ්ඤානි හික්ඛාස පන්තස මනාපස්ස මාන්නේ පින් කරන්න බය නොවෙත්වා මාන්නේ පිළ කියන්නේ සැපේන නම ඉෂ්ඨකාන්ත සැපේපා ගෙනදෙන සැපේන නමක් තමයි පිළ කියන්නේ නිසා පින්කම් කරන්න බය වෙන්න එපා කියලා හැමදාම දාසර තුන්වර දෙකින් අප්‍රමාදේන දික්කේ සම්පාදේත කියන අනුශාසනාව කරනවා. මානෙනි ලැබෙන බුද්ධෝත්පාදයේ දුර්ලභයි. මනුෂ්‍යාත්භාවයේ දුර්ලභයි. අලබලෝදී උම්මාත්ක මන්ද බුද්ධිකාමී අභාවිතාවන්ගෙන් තොරව මනුෂ්‍යාත්මයේ දුර්ලභයි. සතුන් කරේ දුර්ලභයි. සද්ධාර්ම ශ්‍රවණයේ දුර්ලභයි. කල්යාණ මිත්‍රාශ්‍රයේ දුර්ලභයි. මාන්නේ මේ සියල්ල දැන් ලැබී ඇතිදැයි උදේ නිින්දෙන් අවදෝතන් සිට නැවත නිින්දට යනතුරු සෑම අවස්ථාවකම එළඹ සිටි සිහිනුවණින් යුතුව අප්‍රමාදව ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙනසේ ප්‍රතිපත්ති සම්පාදනය කරත්වා කියලා දිනපතා අනුශාසනා කරනවා. අපට සාධාරණයි අනුශාසනාව. අපි සතර බොහෝම පාරමී කුසල කරගෙන ඉරෙලා තියෙනවා. එනිසා අපි හොඳ සම්මාදිට්ඨික බෞද්ධයන් වශයෙන් පහළ වී සිටිනවා. අපි බෞද්ධයන් වශයෙන් පහළ නුණා නම් අද මොන අසායද? සාධිතත්පත් ඉන්න හුස්ම ටික නිරුද්ධ වෙනකොට යන්න වෙන්නේ සතර අපාය තැනකට. නමුත් අස සතර දේ බොහෝ පාරමී කුසල රැස් කරගෙන ඇවිල්ලායි අපි මේ සම්මාදිට්ඨික ජීවිත ලබා තිබෙන්නේ. මේක වටිනාකම අපේ නිසයි. ඒක නෝනින් තේරුම් ගත්ත ඥානවන්තයෝ තමයි මේ මිස වැඩ ගන්නට බලාපොරොත්තු වන්නේ. එනිසා ඉතගිනි ගන්නට ප්‍රයෝගින් නිවන්න ප්‍රමාණ වෙන්න වාගේ ඇඳිවත ගිනිගත්තු පේනිනවන්න ප්‍රමාණ වෙන්න වාගේ සර්පයෙක් විසින් දත්තකම් ලැබුවේ සර්පිත බස්වා ගන්න ප්‍රමාණ වෙන්න වාගේ වතවිත කවුන කෙනෙක් වතවිත වමාරණය කරන්න ප්‍රමාණ වෙන්න වාගේ අප්‍රමාදව ආර්ය ශාස්ත්‍ර මාර්ගේ වැඩෙන හැටියට පැවතීම පිණිසයි ශාන්තිනායකයන් වහන්සේ දිනපත අනුශාසනා කරන්නේ. ඒ අනුශාසනාව අනුවයි අපේ තින් ඉදිරිපත් යුතු වන්නේ අපේ ශාන්තිනායකයන් වහන්සේ ඒසා අපි දීර්ඝ කාලයක් තිස්සේ අප්‍රමාදව ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන හැටියට බෝධි සම්භාර පුරාගෙන ඇවිල්ලා මෙයින් වර්ග 2591කොත් මාස හතකට පෙර බෝමුලාරා වැඩි ඉඳගෙන මාර පරාජයකට ලෝතුරා බුදු වුණා. තමන් වහන්සේ බුදු බාට පස්සේ 45 අවුරුද්දක් මුල්ලේ සදාම් නැති නැතිවුවා. කලකින් ඇති ආර්ය අෂ්ටාංග මාර්ගයේ දිනු කරමින් දීර්ඝ කාලයක් පුරුදු කළ කුසල් සම්පත් ඇති සූවිස අසංකේය නව කෝටි 60 ලක්ෂයක් දෙන අමා මහ නිවන් පුරසමිනුවා අනාගතේ බල ලෝපාවලෙන හේතු සම්පත් ඇති වූ උපකාර වන පිණිස අදිෂ්ඨාන බල පිහිටුවා මානිල්ම සෝඳ දීතන ප්‍රේමක පත්මයෙන් සුදු බුදුරත් හේදන දලදා ස්පර්ශයෙන් අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් සුවාසෝදාසත් ධර්මස්කන්ධයේ දේශනා කොට ලැබුවා සමන් වහන්සේ දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කළ නිවිපානක් නිවි යන්නාසේ සීල සංස්කාරයන්ගේ අනිත්‍යත්වය ලොවට පහදා දෙමින් අනුපාදිතේස පරිනිර්වාණය නිවන් පුර ගැඩියා. රාතන් වහන්සේලා පිරිණි වුණා. ආර්යයන් වහන්සේලා සුගතිගාමි වුණා. සතු ජනතාව සෝකයේ කර්මාරෝපෝ මේ පරිලෝකිය. පරිණිත විහාරස්ථාන රාජධානු යන් පුපුණු මාළිගා නැස්සාවශේෂ වුණා. මේ වාගේ ඉපැට හේතලෙලි පෑන සංස්කාර ධර්ම ඇතුව නැතුව යන බැවින් අනිත්‍යයි. ඇතිවීම නැතිවීම දෙකෙන් ඉතර පෙළෙන බැවින් දුකයි. කැමැති කැමැතිසේ නොපවත්නා බැවින් අසාර නිස්සාර බැවින් අනාත්මයි අසුභයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වූ සීල සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛ සත්‍යයි. දුකට හේතු වන තෘෂ්ණාව දුක්ඛ සමුදය සත්‍යයි. ඒ දෙක නැති සාන්ත නිවන දුක්ඛ නිරෝධ සත්‍යයි. නිවනට පැමිණීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග සත්‍යයයි. අනන්ත පරිමාණ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා දීර්ඝ කාලයක් පිරූ දාන ආදී පාරමී දෙලෙන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවන් ලැබියා. සතර සතර කර්මයේ කළ කෙලස් ගිනිනන නිවාසාන්ත නිවනේ සැනසේ වදාළ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට සිතින් කයින් වචනෙන් සම කල්ලි අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරයේ වේවා අපේ ජීවිතේ පුරා රැස්වෙන සෑම කුසලයක් පාරමී මාර්ගපත් වේවා සතු බෝධියෙන් සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සාක්ෂාත් වේවා අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ශ්‍රද්ධාවෙන් නුවණින් මෙම පූජනීය ස්ථානයේ පින්නතුන් සම්ප්‍රාප්ත වුණා. යාරාධිපති ස්වාමීන් වහන්සේලා ශිල්පියෙක් වාගෙන බුද්ධ පූජා පැවැත්තුවා. ඒ වගේම ස්වල්ප වේලාවක් බණ අඳ වාඩි වුණා. උපදෙස් ලැබුණු පරිද්දෙන් කිසිම වෙනසක් නොවේ. නිශ්ශබ්දතාවයෙන් සාවධානව දහම් පදයට සමන් දුන්නා. අප දෙපාර්ශ්වයේ විසීම අනාථ වූ ආර්යචායක මාර්ග යන්න මහා පුණ්‍යස්කන්ධයක් උපදවා ගත්තා. ඒ මේ කුසල සම්භාර ධර්මය අදාපි මේ සැනසෙන බුදු සසුන නොනැතේ නොපිරේ අවුරුදු 5000ක වැඩි කාලයක් ලෝකයේ සදාමාලෝකයේ පවත්වමින් නිර්මල පැවැත්මට හේතු වේවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. ශාසන භාරධාරී සංඝ පිටුන් වහන්සේලා ප්‍රමුඛ බුද්ධ පුත්‍ර සංඝ රත්නයේත බුදු සසුන ආරක්ෂා කරමින් සදාමා ලෝකේ ලෝක බෙදාගෙන පිහිට අපේ රැස් කරගන්න කුසල සම්භාරයේද ආශිර්වාදයක්ම වේවා කියලා අපි මෛත්‍රී කරමු. නමින් අභාව ප්‍රාප්තමෝකේ ගුරුවර බන්දි විත්‍රාදීන් ඇතුළු ඒ සැමටක් ජීවත් වෙන ඥාතීන්වත් ආරක්ෂක දිව්‍ය රාජ මණ්ඩලයට හිත අනිසමදා සෑම සත්‍යයක් මේ කුසලයේ ලෝවේ ලෝසුරා සූපනිස පවතේවා මේ කුසලානුභාවයෙන් බුද්ධාගේ රත්නත්‍රය අනුභවයෙන් මේ නේවාසික පූජනීය ස්වාමීන් වහන්සේ දෙලමටක් මේ භාරකාර මණ්ඩලයේ සැමටක් මේ බණ ඇසීමට පැමිණි පින්වත් මහතුරු මවුරු නෝනා මහතුරු දූ දරු සෑම දෙනාටම සිය පවුලවල සමතත් මෙලොව වශයෙන් සකල අන්තරාය සරුවෝපද්දර වැඳුරින්ම දුරු වෙත්වා කබන පියරංගානේ රත්නත්‍රය සතු සූවිච මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා ගුණ නුවණ ධන ධාන්‍ය ආශේත්‍රු සප සම්පත් දියුණු තියුණු වේවා ධර්මාඥාන භාවනාඥාන තවතා මුදුන්පත් වේවා සම්‍යක් ප්‍රාර්ථනා සමුද්ධිමත් වේවා දෙලොව සුභසත සැලසේවා සතු භෝගියකින් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ මේ සැලසේ වදාළ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සිද්ධ වන අජරාමන සාන්ත ප්‍රණීත ලෝකෝත්තරාග්‍ර අමා මහ නිවන් සෝ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 ධර්මානුශාසනා ප්‍රවතු අද දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ